අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද්ධා උසෝ භික්ඛු සික්ඛාය කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැම භාවනා වැඩමුළුවකටම මේ වගේ ධර්මදේශනා මාලාවක් අනිවාර්ය අංකයක් වශයෙන් සම්බන්ධ කර ගන්නවා. ඒ හැම දේශනාවකටම සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච එනතන් අඩු ගානේ ඒ සූත්‍ර පිටකයේ සූත්‍රයක් අපි ඉදිරියෙන් තියාගන්න. මේ වැඩමුළුව සඳහා මේ චේතෝඛීල සූත්‍රය මාතෘකාව වශයෙන් ඉදිරිපත් වුණා. ඒක නිසා ඒ සූත්‍රයේ වාසයෙන් ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා. ඒ වාගේම අපි පසුගිය දේශනා වැඩමුළු රාශියකට දේශනාවල් සඳහා මාතෘකා සපයාගත ඒ දසුත්තර සූත්‍රයේ අපි ආසන්න වශයෙන් ලං වෙලා හිටියා. ඒ පහක් වූ හාන භාගීය ධර්ම ගැන සාකච්ඡා කරන්නේ ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හාන භාගීය ධර්ම පහක් වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ චේතෝ කීල කියන මාතෘකාවමයි. එහෙම නැත්නම් හිතේ කසට හිතේ තියෙන කසල ಜಾති පහක්. ඉතින් ඒක නිසා මේ 120 වෙනි අපේ භාවනා වැඩමුළුවට අපි ඉදිරියෙන් තියාගත්තේ ඒ චේතෝ කීල කියන නම හිතේ කසල හිතේ තියෙන කසට වගේක්. ඒක පහක් බවත් මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ පහටම පොදුවේ දෙන්න පුළුවන් නම තමයි නමක් තමයි හාන භාගීය ධම්ම. ඒ කියන්නේ පරිහානිය ළඟා කර දෙන ධම්ම. ධර්ම. ඉතින් මේ පහටම තවත් දෙන්න පුළුවන් නමක් තමයි සැකේ. මේ භාවනා කරන කෙනෙකුට තමන්ගේ භාවනාවට තියෙන ප්‍රධාන වගේ වශයෙන් හම්බ වෙන බාධාවක් කහලා කසටක් එහෙම නැත්නම් කසලයක් පරිහානි ධර්මයක් තමයි සැකය. ඉතින් ඒක නාස්තික පැත්ත වෙන අතර ඒට උත්තරේ තමයි ශ්‍රද්ධාව. ඒක නිසා අපි මේ ශාසනයත් එහෙම නැත්නම් මේ ගෞතම සරුවචනසගේ ශාසනයත් ඒ තරමටම ශ්‍රද්ධාව මත රඳාපවතිලා තියෙනවා. ඉතින් ඒ ශ්‍රද්ධාවත් අන්‍යාගමික තීර්ථකයන්ගේ ශ්‍රද්ධාවත් දෙකම පටන් ගන්න සද්දාවෙන්. ඒක නිසා මේ සරුවච්චන් වහන්සේගේ ක්‍රමය උඟ දෙනෙක් ආගමක් වශයෙන් පිළිගන්න බාර අරන් තිනවා. මොකද පිළිගනක් තියෙනවා බෞද්ධයපව බුද්ධ ආගම කියලා මේකට නමක් දාගෙන තියෙන මේක ආගම් ශේෂ්ත්‍රයට දාලා තියෙනවා. ඒ මොකද මේ දෙකේම සමානකමක් තියෙනවා. දෙකම පටන් ගන්නෙ සද්ධාවෙන්. සරුවචනාංශගේ තියෙන ශ්‍රද්ධාවේ වෙනස තමයි එයාට අවශ්‍ය නම් ඒ ශ්‍රද්ධාව නැත්නම් මේ අදාහගත්ත දේ මැරෙන්න ඉස්සෙල්ලා ඔප්පු කරලා බලන්න පුළුවන්. පරිශීලනය කරලා සාක් ප්‍රත්‍යක්ෂණය කරන්න. උරගා බලන්න පුළුවන්. අනිකුත් කිසිම දෙයක් නැත්නම් මේ සරුවඥ ශාසනය පිට කිසිම ආගමක ඒ තමන් අදහන දේ උරගා බලන්නත් තහනම් උරගා බලලා ප්‍රත්‍යක්ෂණය කරන්නත් බෑ. ඒ නිසා පටන් ගන්නෙ සද්ධාවෙන් ඉවරෙන්නේ සද්ධාවෙන්. සරුවඥාන්සේගේ සද්ධාව අර වාගේම තමයි. ප්‍රසාද සද්ධාව මූලික සද්ධායෙන් පටන් අරගෙන ඒක ක්‍රමයෙන් මෝරගෙන යනකොට අන්තිමට අධිගමයකටපත් කරන්න පුළුවන්. අධිගම සද්ධාව කියන්නේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරන්නේ කරන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක කරගන්න බැරි නම් ඒ කියන්නේ කළ යුතු සුවිශේෂත්වයක් තියෙන මේ ශාසනයේ යම් මට්ටමකට මේක සාක්ෂාත් කරගන්න බැරි නම් ඒකේ නැයි අනිකුත් ආගම් අදාන අයත් අතර ඉච්ච ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒ නිසා මේ කරන දේ අත්දැක බලන්න පුළුවන්ද? ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද? උරගා බලන්න පුළුවන්ද? අස්පනා අපිට බලන්න පුළුවන්ද කියන එක අනිකුත් සියලු ආගම් වලට තර්ජනයක් වෙන අතර ਸਰවඥාගේ ශාසනයේ නොකරන මනුස්සයට තර්ජනයක් කරන එක. අත්දැක බලන්න යෙදුවේ නැත්තම් ඒ මනුස්සයාගෙන් මේ බෞද්ධ උණයි කියලා එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේගේ දුවක් පුතෙක් උණයි කියලා ඇති වැඩක් නැත්තේ නෑ. එයාට අරියාදුවට හිටිනවා අත්තදා බල්ලා නැත්තම්. ඒක නිසා සරුවචන් වහන්සේ ඒක එයි පසිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේිතබ්බෝ ආදි වශයෙන් එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ප්‍රඥාවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේදී. අන්න ඒ සා විශාල මනුස්ස මනසට අභියෝගයක් සලසන මේ ශ්‍රද්ධා මේ ශාසනය අපිට වැඩ කරගන්න බැරි සැකේ නිසා. මේ සැකේ ශාසනය විතරක් නෙමෙයි බලපාන. හැම ව්‍යාපාරයකටම බලපාන. අපේ ව්‍යාපාර සියල්ල කඩා වැටෙන්නේ විශ්වාසය නැති නිසා. යන්තනක විශ්වාසය ඇති වුණා නම් අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. මුදල අපි හරගස ගත්තේ විශ්වාස නැති නිසා මුදලට පරිවර්තනය කරනවා. මොකක්වත් ඕනේ විශ්වාසය තියෙනවා නම් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ශාසනය හරිනවා අනිසියල්ලමත් හරිනවා. අපිට හැම තැනකදීම තියෙන සැකේ සැකයේ බියකට හේතු වෙලා තියෙනවා අද ලෝකේ. හැම කෙනාම සැකයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට ශාසනය හරියනවනම් ඒ කෙනාට ශ්‍රද්ධාවේ වර නැගීමක් සිදු වෙනවා පරිණාමයක් සිද්ධ වෙනවා විපරිණාමයක් සිද්ධ වෙනවා රූපාන්තරණයක් සිද්ධ වෙනවා තමයි තේරෙනවා මම පටන් ගත්ත තැනට වැඩිය යම් ප්‍රදේශයක් මට අත්හදා බලන්න පුළුවන් ඒ බලපු ප්‍රදේශයේ මේ මේ විදියට මට ප්‍රත්‍යක්ෂණය කළ කරන් කියන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේ ටික හරි මේ ටික මම කෙරුවේ නැහැ මම දන්නේ නැහැ ආන්නේ ඒ විදියට අත්හදා බලලා යමෙක් කියනවා නම් ඒ කෙනා ශාසනින් වැඩක් ගත්ත ශාසනයට වැඩක් කරන කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් එහෙම කීප මට්ටමක් තියෙනවා. ඒ මට්ටම් වල ඉහළ මට්ටම තමයි සරුවචන වංශය කියන්නේ. දිව්‍යයන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දේව ප්‍රජාව සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත ලෝකයේ සියල්ලටම සියල්ල දැක්කා කියලා කියනවා. ඉතින් එහෙව් සරුවචන වංශය පිළිබඳව සැක තියෙනවා. ඒ නිසායි අපට භාවනාදී පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් අපිට ඉදිරියට යන්න බැරි මේක සාරුවචනාංශේ දේශනා කරපු එකක් නිශ්ශක්කව යන්න ඕන කියන ඒ අවිශ්වසනීය විශ්වසනීයත්වේ නැහැ අදිමොක්කේ නැහැ ඒ නිසා අපි හැම තැනකදීම දෙකට දෙතෑවර වෙනවා මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා චාචුරු ගන්නවා ඇඹරෙනවා ඒ හැම එකකදීම තියෙන්නේ මේ විචිකිච්ඡා සැකේ ඒ වෙනතම ධර්මයේ පිළිබඳව සැකයි මයි ළඟ මේ තියෙන දැනුම ඇද්ද මේ වැඩේට මේකට මුළු ත්‍රිපිටකෙම කටපාඩම් කරන්න ඕනේද? එහෙම නැත්නම් අරණ්‍යගත වෙන්න ඕනද? ආදි වශයෙන් নানা ප්‍රකාර දේවල් අපි අපි විහිං ඉස්සරටපත් කරගෙන තියෙනවා. එහෙම නැත්නම් සංඝයා පිළිබඳ සැකයි. ඒ කියන්නේ අපිත් එක බණ භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා වේවා. එහෙම නැත්නම් අපිට මේ ධර්මයේ කියලා දෙන කෙනෙක් ගැන වේවා. ඒ කෙනා නිවන් දැකලාද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් කොහොමද මං එයා විශ්වසනීයත්වයටපත් කරන්න කියලා ඕනේ තරම් සැක කරන්න පුළුවන් මොකෙන්ද මේක අපි අත්දා බලන්න. කද්දාවත් අත්දා බලන්න. තමන් කරලා තමන් අත්දැක්කොත් විතරක් කිය හැකි මට කියන එක නම් මට වැඩි අවබෝධයක් තියනවාද කියලා. නැත්තම් ඊටරනේ සුද්ධ සැකයක් විතරයි. ඒ සැකයට අපි අනුර දොස් කියනවා. අද මේ සංඝයා එහෙම නැත්තම් මේ බුද්ධ ශාසන මාත්‍යංශේ එනතම් ආණ්ඩුව මේ මේ දේවල් කරන්නේ නැහැ කියලා. ඒ මොකක්වත්ම ඕනේ නැහැ විශ්වාසය තියෙනවා. ඔය කියන මොන්නම ආයතනයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇතුළත ප්‍රශ්න මේ කාරණා තුන අපි මේ වෙනකොට සාකච්ඡා කරා. සත්තරිකංකති, ධම්මේකංකති, සංඝේකංකති. ඊට පස්සේ මේ හාන භාගීය ධර්මවල පස් තුනේ හතරවෙනි කාරණාව තියෙන්නේ සික්ඛාය කංකති. මේ ශික්ෂාව පිළිබඳව සැකයි. මේ ශික්ෂාව කිව්වම අපි ඉතින් ගිහි ඇත්තන්ගේ පැත්තේ බලන ගොඩාක් වෙලාට අපි මේ සික්ඛා කියන එක සීලයක් කියන එකත් සමානව සාකච්ඡා කරනවා. නමුත් අපේ ශාසනයේ ශික්ෂා තුනක් තියෙනවා ත්‍රි ශික්ෂා කියලා. ත්‍රි ශික්ෂා කිව්වම සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් මේකට සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය කියලා කියනවා. සීල අංග, ප්‍රඥා අංග, සම සමාධි අංග, ප්‍රඥා අංග කියලා කියනවා. ඒ නිසා මේ ශික්ෂා කියන පදය තේරෙන්නේ අපට ගොඩක් වෙලාවට මේ සීලයට ආරූඪ කරලා කියන කොටයි. ඒ මොකද හුඟ දෙනෙක් ඒ බුද්ධ ආගමට වැළඳ ගන්නකොට පිළිගන්නකොට අපි පංචිල් පද සමාදන් වීමෙන් බෞද්ධෙක් වෙනවයි කියලා සාමාන්‍ය අදහසක් සම්මතයේ තියෙනවා. දසසිල් සමාදන් වෙනකොට දසසිල් සාමනීර වෙනකොට දසසිල් උපසම්පදා වෙනකොට කෝටි අසංවර සීල කියලා ශික්ෂාපද සීලය තමයි අපි හික්මීම වශයෙන් ගන්නෙ. ඉතින් අපිට ලෝකයේ ජනප්‍රිය වෙච්ච පුද්ගලයෝ ආර්ථික දේශපාලන වශයෙන් සමාජ ඔක්කොමලා සිල්වන්තද? ඇයි අපි මෙච්චර මේ සිල්වන්ත වෙලා තියේදී අපි බංකොලොත් වෙන්නේ? ඇයි මේ දුස්සීලයෝ මෙච්චර දියුණු තත්ත්වයටපත් වෙන්නේ? ඉතින් ඒ නිසා අපි මේ සීලේ මේ තරම්ම පෙරමුණේ තිබාගත යුතුද ඒකද අපිට මේ විද්‍යාවෙන් පෙන්වන්නේ ඒකද අපිට මේ ඉගෙන ගන්න ශාස්ත්‍රයෙන් පෙන්වන්නේ ඒකද අපෙන් මේ රජයක් බලාපොරොත්තු වෙන්නේ කියලා බැලුවොත් සාකල්යෙම නැත කිසිම මේ කාලේ වෙනකොට විශේෂයෙන්ම විද්‍යා හුරු එහෙම නැත්නම් මේ යටි යල පහසුකම් සහ sannivedanaya තාක්ෂණයේ තියෙන තැන යම් තැනක සීලයේ තියෙනවා නම් කවදාවත් තාක්ෂණේ වැඩෙන්නේ නැහැ. තාක්ෂණේ වැඩෙන්න අනිවාර්යෙන් බයලජ්ජ නැති වෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේ තාක්ෂණ ජීවුණුවත් එක්ක සීලයට බරපතල පහරක් වදිනා වගේ පේන්න තියෙනවා. ඒක මේ තාක්ෂණේ බාරගත්ත බොහෝ දෙනාට ඒ බයලජ්‍ය දෙක නැති බව, ඉන්දිය සංවරය අවශ්‍ය නැති බව, දැන් සීලයක් අවශ්‍ය නැහැ. මේ සමීකරණ ටිකක් අටපාඩම් ගත්තාම විවිධ පාස් වෙන්න පුළුවන්. එතන මේ මේ පරීක්ෂණ කරපුවා විභාග පාස් වෙන්න පුළුවන්. ඒකට සීලයක් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා ආද තියෙනවා මේ සික්ඛාය කංකති කියන එකේදී ශික්ෂාපද ගරුකාය නෝන්ජලියෝ. සිල්ලතා නෝන්ජලයා. ඌ මේ සිල්පද රකින්න මිනිසයා මේ සමාජයේ මිනිසෙක් නෙවෙයි. එයා මේ ආත්මාර්ථකාමී තමන්ගේ නිවනක් ගැන විතරක් හිතන සිල්පද රකින්න බැරි ලෝකෙට ඇණයක් වෙච්ච, උදැල්ලක් වෙච්ච, වාතයක් වෙච්ච මිනිස්සෙක්. ඉතින් ඒක නිසා මේ සික්ඛාය කංකති කියන එක 50 60 පැනපු පරණ પરම්පරාවේ කට්ටියටත් තරුණ પરම්පරාවේ අටත් ගත්තොත් වචන දෙකක් අර්ථ දෙකක් නිර්වචන දෙකක්. ඒක නිසා ආගම ධර්ම තරණ පිරිස් වලින් ඈත් වෙන්න පටන් අරගත්තා ඈත් වෙනවා ඒක ගැන අහන්න දෙයක් නැහැ මොකද මේ අපේ අද තියෙන මේ ශිල්ප හදාරන්න නම් ශික්ෂාවත් එක්ක බෑ ශික්ෂාව අයින් කරන්න වෙලා තියෙනවා ඒ මොකද මේ තාක්ෂණය හදාරන්න විද්‍යාව හදාරන්න බයලජ්‍ය දෙක තියාගෙන බෑ බයලජ්‍ය එක නැත්තම් බොහොම ශීඝ්‍රයෙන් දිනුවට යනවා ඒකෙදී අද මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් දේශපාලන වශයෙන් බලනවා නම් ඒ මුස්ලිම් ජනතාවගේ ඒ තියෙන පසුබෑම් ස්වරූපයට මුස්ලිම් ප්‍රගතිශීලී එහෙම නැත්නම් කල්පනා කරන විප්ලවවාදීන් කල්පනා කරේ ඒ කට්ටිය මුලින්ම තීන්දුවක් ගත්තා අපි කුරාණයේ තියෙන විදිහට ශාරියා නීතිය ක්‍රියාත්මක කරමු තාක්ෂණයට යන්නේ නැහැ කිය. ලෝකේ වැඩි ජනතාවක් ඉන්නවා මේ වෙනකොට මුස්ලිම් ජනතාව තෙල් විප්ලවයත් එක්ක ඒගොල්ලන්ට සල්ලි හම්බෙන්න පටන් අරගත්තා. ඒගොල්ලන්ට පුළුවන් වුණා ඕනම විශ්වවිද්‍යාලයට ගිහලා ඉගෙන ගන්න. නමුත් මුස්ලිම් නායකයෝ කියන්න පටන් ගත්තා. යන්න එපා. වටේරකරුක වෙන්න එපා. ගියොත් අපේ මුස්ලිම් අනන්‍යතාවය නැති වෙනවා. මේ නිසා අපි මේ ඉන්න යුගයේ මේ දෙක අතර පුදුම තරගයක් තියෙන වෙලාවක්. විශේෂයෙන්ම ඔත්තමන් අධිරාජ්‍යයේ ඉඳලා අද දක්වා මුස්ලිම් කට්ටියගේ නැගීම සහ බැසීම ගැන කල්පනා කරනකොට ඒගොල්ලන්ට විනිශ්චය කරන්න වුණා තාක්ෂණයට ගියොත් ශාරීරික නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ශාරීරික නීතිය තියෙනවා නම් තාක්ෂණයට යන්න බෑ. අපි හැමදාම තලිච්ච જાතියක් විදිහට ජීවත් වෙනවද නැත්නම් නැගී හිටිනවද කියලා. ඉතින් ඒ தത്വෙට වෙනස් දර්ශනයක්, චින්තනයක් බෞද්ධය තුළ තිබුණා. බුදුරජාණන් වහන්සේ අපට එකම සහස්ත්‍රුන් වහන්සේ නමක් විදියට ශික්ෂාගරුක වෙලා ඒ ශික්ෂාව තුලින් ප්‍රඥාව එහෙම නැත්නම් ශිල්පේ හදාරන්න පුළුවන් යාදීමක් සීලේ සහ ප්‍රඥා අතර ඇති කරපු එකම නායකයා එකම ශාස්ත්‍රුන් වහන්සේ මේක බෞද්ධයන් උගා කඩුයි තේරුම් ගන්න තියෙනවා මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ භාවනා කරන කෙනා එහෙම නැති වුණොත් ඒ කෙනා අන්තවාදයකට වැටෙනවා එක්කෝ සීලේ හිර වෙනවා සදාචාරවාදේ හිර වෙලා හුස්ම ගන්න බැරි කෙනෙක් වාටපත් වෙනවා Tamanට වද දී ගන්න අනුන් ගැන සැක කරනවා එහෙම නැත්නම් සීලය සම්පූර්ණයෙන් අමතක කරලා ආමම විපස්සනා කරන්නේ මට සිල්පද ඕනේ කියලා ඒක පැත්තක් ගන්න අපි මේ බණහන බණ කියන ඔක්කොගෙම භාගයට භාගයට කැඩිලා ඉන්නේ සමහරු සිල්පද නිසා විශාල දුකටපත් වෙලා නිකටල්ලේ තියාගෙන පශ්චාත්තාප වෙන කණ්ඩායම අපි ඇත්තට කියනවා සදාචාරවාදීන් කියලා තව පිරිසක් කියනවා නෑ නෑ විපස්සනා ඉගෙන ගන්න මේ ටික විතරයි කරන්න ඕනේ. ශිල්පද අවශ්‍ය නැහැ. සදාචාරයක් අවශ්‍ය නැහැ. ඒක නිසා සදාචාරවාදී මැට්ටෝ සදාචාරවාදී නෝන්ජලියෝ කියලා මේ අද තියෙන මේ නාලිකාවල තියෙන ප්‍රධාන වෙනසක් තියෙනවා. මේ යෝගාවචරයා කියන සතාට යෝගාවචරයා කියන පුද්ගලයාට මුලින් සීලය අත්‍යවශ්‍ය බව පිළිගන්න වෙනවා. යම් මට්ටමකට ගියාට පස්සේ සීලය හලන්න පුළුවන්. හලලා ඒ සීලය අදාළ නොවෙන්නා වූ ඉහළ ආර්ය තලවලට ගියාට පස්සේ ඒ සීලය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් යම් වේගයක් එනකන් ආශයන්තරව පොළවේ තමයි යන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක වාගත වුණාට පස්සේ පොළවේ කම්පණේ නැති වෙනවා. ගුරුත්වාකර්ෂණය වෙන විදිහකට වැඩ කරන්නේ. ඒ යානේ දැන් වායු තලයක තමයි සමතුලිතේ ගන්නේ ඝන තලයක නෙවෙයි. එතෙන් යන්න යම් වේගයක් අවශ්‍යයි. ඒ වේගේ කැවෙනවා රන් වේගේ දුවනකොට පිළ එක තැනකදී උස්සනවා ඉස්සුවාට පස්සේ ඝණයක තිබිච්ච මේ සමතුලනය අනිකුත් වාහන ගන්න ඒක ඊට පස්සේ ආ වාතලයක මේ සමතුලනේ ගත්තට පස්සේ ඒක මේ විල්බර්ට් රයිට් ඕවල් රයිට් හිතන්න ඉස්සර වෙලා කිසි කෙනෙක් හිතුවේ නෑ යකඩ අස්සෙකට අහස යන්න පුළුවන් වෙයි කියලා. දැන් අවුරුදු 200ක් විතර වෙනවා මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා දැන් තමයි රයිට් සහෝදරයෝ රයිට් බව තේරෙන්නේ කාටක්වත්. දැන් ආසෙන්තර නැතුව බෑ. එදා යකඩයක් කොහොම උඩ යන්න පුළුවන් කියලා හිතුවේ නෑ. එහෙම නැත්නම් මේ සරුවචනන්සේ පෙන්නපු විදිහට මේ නරපණුවා මේ දුස්සීලයෙන් උපදින සතා නැත්නම් කාමයෙන් උපදින මේ සතාට මේ කාමයේ ඉක්මවන්න පුළුවන් ශිල්පද ඉක්මවල වෙන වාතලයකට යන්න පුළුවන් කියන එක කවදාකවත් හිතුවේ නැහැ. ඒගොල්ලෝ කිව්වා ඒක දෙයයන් ආංශික වැඩේ. මේ මිනිස්සයා මේ ancestral guilt සදාතනිකම සාපේට ලක් වෙච්ච ජනතාවක් උන් නරබනු. උන්ට කවදාකවත් දේවත්වයට යන්න බෑ. දේවත්වය කියන්නේ වෙනම තලයක්. උන්දල ඇවිල්ලා උඹට නීති දමාවි. ඒගොල්ලෝ නිර්මාණය කරා උඹල නිර්මාණේ උඹලට එතෙන්ට යන්න බෑ කියලා. මේ සීලේ සහ ප්‍රඥා දෙක අතර බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සමීකරණේ ආරම්භයේදී සීලය ගරු කරමින් ආසෙන්තර වේගය කවන්න වගේ පොළවේ යද්දී කරගෙන කරගෙන ගිහිල්ලා යම් තැනකදී මේක පොළවෙන් උස්සන වෙලාවේදී ආගිරි ගාගෙන එතකොට කැප්ටන් කතා කරලා කියනවා ඔක්කොමලා වාඩි කරවන්න කැබින් එකේ ඉන්න කට්ටියත් වාඩි වෙන්න උස්සන්නයි හදන්නේ කියලා. මොකද ඒක තමයි භයානකම අවස්ථාව ගුවන් ගමනක. ඒ වගේ කොතනට යනකම් යෝගාවචරයා මේ ශික්ෂාව අපි කියව සීල ශික්ෂාව ඊගාට සමාධි ශික්ෂාව, ඊගාට ප්‍රඥා ශික්ෂාව මේ මාරුව මේ මේ පරිණාමය මේ කියන දේ සිද්ධ වෙනවද කියලා එක ආත්මික එක ජීවිතයක වෙන්න පුළුවන් කියන එකවත් හිතුවේ නෑ මහබෝසතාන් වහන්සේ ආර. ඒගොල්ලෝ කිව්වේ උප්පත්තියේදී කාලකන්‍යා කාලකන්‍යෙක් වශයෙන් මැරෙන්න ඕන. උප්පත්තිය රාගචර්ත්‍ය රාගචර්ත්‍යක් වශයෙන් මැරලා යන්න ඕන. උප්පත්තියෙන් ද්වේෂචර්ත්‍ය ද්වේෂචර්ත්‍යක් විතර මැරලා යන්න ඕන. ලබාව පංහරිට උනේ බබා හම්බ වෙන්නේ. අද තේරුම් ගන්න තියෙනවා train your mind and change your brain. යම් ශික්ෂණයකට ගියොත් නිචපතා කළොත් උඹේ මොලේ සර්කිට් එක වෙනස් කරන්න පුළුවන්. ඒක හිතුවේ අවුරුදු 6න් පස්සේ කරන්න බෑ කියන එක. දැන් අවුරුදු 20ක් නැහැ. මේක තේරුම් අරගෙන මොකක් හරි එකම ශික්ෂණයක නැවත නැවත කිරීමෙන් මනස පුහුණු කළොත් අපි කියනවා ශික්ෂාව කියලා. අපි කියනවා ප්‍රතිපදාව කියලා. කෙරුවොත් තමන් උප්පත්තියෙන් අමු මැට්ටෙක් වුණාට යම් වෙලාවක මේ බුදුබණ තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ කියන්නේ මොනවද? පොදු ලක්ෂණ කියන්නේ මොනවද කියලා මේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් මනසක් ඇති කරගන්න පුළුවන්. මගේ ජීවිතේ බැලුවොත් මම ඉපදෙනකොට අමු මැට්ටා. මගේ තිබුණා කිසිසේත්ම මේම අධ්‍යාපනයේට හුරු ගතියක් හෝ තාක්ෂණික හුරු ගතියක් මට මේ සේරම පෙනුනේ වමන ගොඩක් වගේ. පොඩි කාලෙත් වෙන්නේ එහෙමයි මොන විකාරයක්ද මේ කරන්නේ කියලා. යම් හේයකින් මේ සත්‍ය පිළිබඳව සතිපට්ඨාන පිළිබඳව මං වගේ මිනිස්සුයෙකුට පණිවිඩය නොලැබුණා නම් මං ලෝකේ කොයි තැනට ගැලපෙන මිනිහද කියලා හිතා ගන්න බෑ මට. ඒ තරමටම මේක පේන්නේ මට බලු වමනේ ගොඩක් වගේ. මේක එදත් පිළිලති වෙලා තියෙනවා දැන් බලනකොට. ලොකු ස්වාමීන් වහන්සේ දවසක් කියනවා අනේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ නැත්නම් මං වගේ මිනිස්සුන්ට අපි වගේ මිනිස්සුන්ට මොකද්ද යන කල දවස කියලා. මේ ලෝකයා පෙන්වන්න හදන මේ අපිට දෙන්න හදන අඹුණාම කීර්ති ප්‍රසංසා ඒකල් වල අපිට මේ ඔළුවට දාන්න හදන කුණු කන්දලේ ඒකල් වල මේ බුම්බන් හදන පිම්බිල්ලත් අපේ විමුක්තියත් එක්ක බලනකොට ඒ ආරම්භක ශේෂය වෙනස් කරන්න පුළුවන් වෙනස් කරන්නයි බුදුහාමුදුරුවෝ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියන්නේ ඔබට කැමති නම් ශික්ෂාවෙන් පටන් ගන්න. ඔලුව පාත් කරපන්. නිහතමානී වේය. අවංක වේය. බිමට බහැපන්. ඒ හැමදාම බිම පාගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ගැම්ම ගන්න ගන්න. ආශයන්තරා වගේ බිම ආශයන්තරව දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරන්න ඕනේ. ආශයන්තරාව වෙන මැෂින් එකකින් ඇදලා රන්වේ එකට දාගන්න ඕනේ. එතකම් මේක නිකන් යකඩ ගොඩක් විතරයි. ඊට පස්සේ ගස කැවෙන්න ගත්තට පස්සේ ගිහිල්ලා උස්සල තැනට එනකොට තේරෙනවා මේ යකඩ ගොඩක් විශ්වාස කරන්න අමාරුයි කිලෝ ලක්ෂ දෙකක් 5 star plane එක කිලෝ ලක්ෂ දෙකක් උස්සනවා. ආන්නේ විශ්ීමට එනකොට මේක වේග කැවෙන හැටි ඒ තටුවල හැඩේ වෙනස් වෙන හැටි වගේ Taman කැමති නැත්නම් බුදුන් අදහගෙන තමන් කැමති නැත්නම් ධර්මයේ අදාහගෙන තමන් කැමති නැත්නම් සංඝයා අදාහගෙන මේ තමන්ගේ රුචි අසුකම් ටික පාවා දීලා මේ ශික්ෂාවකට නතු වෙන්න ඉතින් ඒක නා කොච්චර උසස් කෙනෙක් වුණත් මොන දැනුම මොන උගත්කම් මොනවා තිබ්බත් උප්පති තාලට මැරෙන්නේ කාටවත් උස්සන්න බෑ ඒක නිසා යම් කිසි කෙනෙක් මුලදී ශික්ෂාව සීල ශික්ෂාව වශයෙන් ගන්න වෙනවා ඉතින් බුදුරජාන් වහන්සේ ඒ නිසා අනිකෝ සියලුම ආගම් වල මේක කමාන්ඩ්මන්ට්ස් වගේ පෙන්වුවාට නැත්නම් මේ කෙරුවේ නැත්නම් තෝ අපාය යනවා කියලා බය කරාට බුද්ධ ශාසනය විතරක් මේකේ අණක් නැහැ. පණතක් තියෙනවා. ඒ නිසා මේකට අණක් නැති පණතක් කියලා කියනවා. අනිත් ඇඟවල මේ ආනපණ. ඔබ මේකේ කෙරුවොත් නැත්නම් තෝ අපාය යනවා. කෙරුවොත් තෝ දිවි ලෝක යනවා කියලා ඉති වෙවුල වෙවුල පස්ස වෙවුල වෙවුල තමයි සිල්පද රකින්නේ. බුදු දනන්සේ ගාව නැහැ. මෙන්න සිල්පද වර්ගයක් තියෙනවා. මම කියනවා මගේ පුතාටත් දීලා තියෙනවා. යසෝදරාට දීලා තියෙනවා. යුද්ධෝදර රජුණට දුන්නා, සාක්‍ය ජාතිරම දුන්නා. උඹට තොන්න ගනි. මේක පණවලා තියෙනවා. සීලපදේ රැක්කොත් මට මේ මේ ආනිසංස ලැබෙනවා. සීල්පදේ රැක්කොත් ඒ කෙනාට බයක් හටගන්නේ. ශිල්පද නරකපු මනුස්සයා ශිල්පදයකට ආවට පස්සේ හිතනවා ශිල්පදයට ආවට පස්සේ මරණයට කමන්නේ දැන් මට මෙන්න මොනවත් ඕනේ අඩු ගානේ දුස්සීලව මරණට වැඩිය සුසීලත්ව මරණ එක හොඳයි කියලා ඒ මනුස්සයාට තිබුණා නම් මේ හොද පාළුවට ලක් වෙන සුලිසුලන් වලට අහු වෙන මොනවා හරි වස්තු භෝග යාට පිටන මේ සකින සීලේ විතර මොකක්වත් වටින්නේ මම දැන් සිල්වන්තයි නැත්නම් හිටියට වැඩිය සිල්වන්තයි හිටියට වැඩිය අදි සීලයක හිටලා තියෙනවා කියලා සන්තෝෂයක් තමයි යම් කිසි කෙනෙකුට යම් බයක් ඇති වෙලා තියෙනවා නම් මේ ජීවිතේ මේ හුලඟක් හමනකොට වතුරක් ගලනකොට ගින්නක් එනකොට ඒ උන්දගේ තණ්හාවේ තරමට තමයි යම් ආකාරයකට බලලා බදාගත්ත දේවල් තියෙනවා නම් හොඳට වතුර ගන්නකොට බයයි. හොඳට ගින්දර එනකොට බයයි. හොඳට හුලං හමනකොට බයයි. ඉතින් මොන දෙයකටත් බයයි. මේ සිල්පදේ තියෙන එක දන්නවා මේ සිල්පද නැත්නම් සීලය ওই හතරමා ධාතුන්ට සැලෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් දවසින් දවස හිතීපුණට වැඩිය පුංචි සීලයකට යන්න එකට කියනවා අදි සීල ශික්ෂාව කියලා. යාට එන්නේ එන්නේ බය සාපේක්ෂ දුරවන් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හතරාකාර බයක් ශික්ෂාව නිසා අපට ඇති වෙනවා බය දුරු වීමක් අත්තානුවාද බයක් නැම ඊට පස්සේ තමන්ට තමන් දෙස් දී ගන්නෑ මං කාලකන්ණියෙක් වෙලා ඉපදෙලා කාලකන්ණියෙක් වෙලා මැරලා යන්න වෙනවා කියලා හිතෙන්නේ නැහැ කාලකන්ණියෙක් වෙලා ඉපදුනා දැන් බුද්ධ බුද්ධාලෝකේ තියෙනවා ධර්මයේ තියෙනවා සංඝයා තියෙනවා මට සීලයක් තියෙනවා එනිසා දන්නවා මම ඉන්නේ උසස් කියලා ඉස්සිලා ඉන්නේ කිය ආන ඒ නිසා අත්තානුවාද බය තමයි තමන් දෙස් දී ගන්නෑ පරානුවාද බයට එන්නෙත් නැහැ අඟුලිමාල මහ රහතන් වහන්සේ දැක දැක දැන දැන 999ක් කැපුවා ගණන් කරලා. ගණන් නොකර කොච්චර දුර කැපුවා. නමුත් රහත් වුණාට පස්සේ කිසි කෙනෙක් කට උසල වචනක් කිව්වේ නැහැ. මහේසාක්‍ය මහ රහතන් වහන්සේලා අතර පළවෙනි තැන වුණා. ඒ මොකද ඒ දුස්සීලකම් හැලලා ත්‍රිවිධ රත්නයේ සමාදන් වුණාට පස්සේ ආර්ය භූමියේ පිහිටියා. එතකොට ඒක ආඩම්බරයක් මනුස්සයාට. ඒක ආඩම්බරයක් බුදුහාමුදුරන්ට. ඒක ආඩම්බරයක් ශාසනයට. ඒක ආඩම්බරයක් අඟුලිමාල හම්දුරන්නත්. අපි එච්චර පව් කරලා නෙවෙයි මේ තැවෙන්නේ අද. අපි මේ කරපු පුංචි ටික අල්ලගෙන කොච්චර දෝ තැවෙනවා. මොකද අපි අදිශීලයට ගිහිල්ලා මේ බය හැරීම කියන දුක බය නැති කිරීම කියන එක දන්නේ අපි අනුන්ගේම දොසහ. හැදිච්ච gedare ඉපදිච්ච නැහැදිච්ච එකා කියලා මට බැන්නේ දවසවල. ඔයගොල්ලෝ හදලා තියෙන්නේ හැදිච්ච gedare ඉපදිච්ච හැදිච්ච උන් කියලා ඔයගොල්ලෝ හොඳ මිනිස්සු. ඒ වුණාට ඔයගොල්ලෝ දන්නේ එන්නේ එන්නේ සීලෙ පොඩ්ඩක් උස් කරගන්න හැටි. උස් කරන ගත්තාම ඒ ලැබෙන බය අඩු වීම පරානුමාද බය එන්නේ නැහැ. දණ්ඩ බයක් එන්නේ නැහැ. හිරේ විලංග වැටෙන්න වෙයි, රජ්ජුරුව ඇවිල්ලා අපට දඬුවම් කරයි, ආදායම් බදු ගනි මොකක්වත් නැහැ. අපාය බයකුත් නැහැ. මැරිලා ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩට තියාන හෙලකින් පල්ලට වැටෙන්නා වගේ මං අපායයි කියලා බයකුත් නැහැ. දුස්සීලයට සරුවචන් සඳහන් කරලා තිනවා අප හතර අපායේ gedara වගේ. මැරිච්ච ගමන් කත්තා දෙකක් නෑ අපායි. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකට හිතන්නේ මේ මේ බිත්ති වල රන් ලියලියා දන් දීපු නිසා එහෙම නැත්නම් අර අර මගුල් කරපු නිසා අපි අපායෙන් බේරිලා ඒක ඔය හිතන තරම් ලෙහෙල්ලන්නේ නැහැ. මම අදහනවට කියන නෙමෙයි බය කරන්න මම මේ කියන්නේ. ඔය සමහරු මැරිණට පස්සේ අහවල් තැන උපදිනේ කියලා ඇවිල්ලා කියනවා. එක එක්කත් නැතිළු මැරිච්ච එකෙක් මේ දන්න තැනකට ගිය කෙනෙක් ඔක්කොම අහවල් තැන තමයි. ඔය කැබිනට් එකේ ඉන්න කට්ටිය මෙහෙ වගේ මේක ඉල්ලත් කැබිනට් මීටින් තියනවලු. බය වෙන්න මොකක්වත් දැනමක කට්ටියම කැටේ පිටින්ම යන්නේ එතෙන්. ඒ නිසා ඔය කොයි කට්ටිය කොයි පද ගැහුවත් ඒ ඔක්කොම මෙලවින් යනකන් තමයි. මෙලවින් එහා පැත්තට යනකොට අපිට ගෙනියන්න යමක් තියනවද කියලා තියෙනවනම් අපි වගේ අයට තියෙන සීලය තමයි. ඒක අදාහන් නැති කම තමයි අපි මේ පෘ탁ජනව ගත කරන ගතිය. පෘ탁ජනව ඉඳද්දිම තමයි මේක වැටනාකමක් තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සීලය සැක සංකා කරනවනේ එකක් තමයි මෙවැනි ලස්සන ශාසනයක් හම්බ වෙලා මේ තරම්ම ප්‍රකට ප්‍රසිද්ධ නැති වුණත් සීල් දකින්න ඇත්තෝ දැක දැක අපි තාම තෙපර බාන හැටි අපි තාම වතුරට බහින්න නැතුව ගොඩ ඉඳලා පීනන් ටිකන ගන්න හැටි දුරස්ත අධ්‍යාපන ක්‍රමයෙන් පීනන් ටිකන ගන්න මේ කරන්න බෑ මේකට වතුරට බහින්න ඕනේ වතුර බැසරපස්සේ පීන නැතුව ඉන්නත් බෑ ඒ නිසා මේ සීලය පිළිබඳ හැකි එකක් මට හම් වෙච්ච මේ අවස්ථාවේ මට හැකිතාක් අදිශීලයට යන්න බැරි වුණාද කියලා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය ඇති දෙක තමයි මේ අපේ කට්ටිය සිල් රකින්නේ නැහැ නැත්නම් සිල් රැකිය යුතුයි කියලා බාරගත්ත කට්ටිය සිල් රකින්නේ නැහැ කියලා මේ කවුදෝ පබව පුරව ගන්න. මේ සිල්වතුන් විසින් ඒ කට්ටිය කියන මට්ටමට සිල් රකින්නේ නැහැ. එහෙම නැත්නම් පාදිලි ගොල්ල සිල්වන්ත නැහැ. ලෙබ්බෙලා සිල්වන්ත නැහැ. එහෙම නැත්නම් හාමුදුරු සිල්වන්ත නැහැ. එහෙම නැත්නම් ආණ්ඩුව සිල්වන්ත නැහැ. එහෙම නැත්නම් අරයා මියා සිල්වන්ත නැහැ කියලා උද්දී ඉඳලා හැන්ද වෙනකම් පත්තරෝල් ලියනවා. අරයා සිල්වන්ත නැහැ, මෙයා සිල්වන්ත නැහැ, අරයා දුස්සීල කරනවා, අරයා දූෂණ කරනවා කියලා. ඒ අපි පුදුම ආසයිනවා කියවන්නේ. කාගරි බරපතල දූෂණයක් කියපු ප්‍රවෘත්තියක් තියෙනවනම් පත්‍රකාරයට සෑහෙන ලාභයක් තියෙනවා. ඒ නිසා ඌ අඩු ගන්න දූෂණයක් කරලා හරි පත්තරේ දානවා. ඌම තමයි දූෂණය කරන්නේ තන්තියට බලනකොට පත්තර විකිරෙන්න. ඒ මොකද මේ ජනතාව උදී ජනතාවේ කුණු හරප කියවන්න කැමති. අපි හිතුවොත් මේ කවුරු හරි මිනි මරා ගන්නවා දූෂණය කරනවා හොරකම් කරනවා තිබුණ චිත්‍රපටයක් හැදුවයි කියලා හම්මද බොල පුලුල් තිරේ ඇක්ෂන් පැක් පොලිමේ ඉවර කරන්න බෑ. අපි කිව්වොත් පැය තුනක් විතර කවුරු හරි භාවනා කරන ඉන්න කපින්නොත් එහෙම පැය තුනක් කවුරු බලයි. ටෙලිවිෂන් එකට පයින්ගයි. මේ මොන හොන්තුවක්ද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇද්ද ගහන වාඩි වෙලා ඉන්නේ චෝක මොකයි බලන්නේ තියෙන්නේ. උණුවරපයක් තිබ්බන අම්මා ඒ 3D ගෙන්න ගන්න එතකොට. ඒ තරම් අපි නොදැනුවත්ම අපි දුස්සීලයට අනුග්‍රහ කරනවා. ඉතින් ඒක නිසා ඒක ලේසිත් නෑ මොකද ගඟට වැටිච්ච එක ගඟ දිගේ තමයි ගහගෙන යන්නේ. ඒ නිසා මේ සීලය පිළිබඳ තියෙන සැක සංකාව Taman කෙරේ එකක් තියෙනවා. දෙක තමයි Taman ඇසුරු කරන බලාපොරොත්තු වෙන එකන ඒ ශිල්පද රකින්නේ නැහැ කියලා අපි යාගේ පව් ටිකක් සමාදන් වෙනවා. මේ මේක අබුද්දේශනච අපේක්ෂා කරන්නේ නැහැ. දැන් අපි පවුලේ අය සිල් රකින්න ඕනේ. අපි ආගමික නායකව සිල් රකින්න ඕනේ. අපි දේශපාලන නායකව සිල් රකින්න ඕනේ කියලා අපි මොකද්දෝ උපමාන හදාගෙන ඒගොල්ලෝ සිල් ලකින් නැති වෙනකොට අපිට ඒකට එම්බිරිස්සා කිවිසුමක් කරනකොට අපිට එම්බිරිස්සා හැදෙනවා. එහෙම ගන්නෑ මේක මේ සාසනයේ කිසිම තැනක එහෙම කාටවත් කවුරුත් බලපාන්න ඕන ගතිය ශික්ෂා පදවල නැහැ. ඒක නිසා අපි අනවශ්‍ය විදියට මේ සිල්පද වලින් සදාචාරවාදයක් හදාගෙන අපි මේ කරගෙන යන වැඩේ නිසා අපට ලැබෙන දේ තමයි විපිලිසරකා. ඉප්පටිසාරෝ. අංජබජල් කියලා කියනවා. සිංහලෙන් කියනවා අංජබජල්. ඔළුව ක්‍රේල් වෙලයි කියලා. කොණ්ඩේ දෙවේ. මේ සිල්පද ප්‍රශ්නයක් ඇති කරන කරනවා. ඒ නිසා මේ සිල්පදේ යම් දවසකද කාට හරි සාසනයට, සීලයට, සමාධියට, ප්‍රඥාට උදව් වෙන සිල්පද, උදව් නොවන සිල්පද කියලා තියෙන්නේ සෝවාන් වුණාට පස්සේ තමයි. සීලබ්බත පරාමාස කියන එක මොකද්ද? නැත්නම් පරාමාස ශික්ෂාපද මොනවද? සිල්පද මොනවද කියලා සම්මාදිට්ඨික සිල්පද මොනවද? පරාමාස සිල්පද මොනවද කියලා දෙක තේරෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඒ නිසා හරි අසාධාරණ ක්‍රමයකට ඒක තියෙන්නේ. ඒ නිසා අපි ඒ තාක්කල් කරන්නේ ගොඩාක් මේ හනමිටි වගේ. සිල්පද කියලා හිතාගෙන හදාගත්ත හනමිටි වගේ කරේ තියාගෙන උස්සන්න බැරි බරක් ගෙනියන්නේ. ඒක භාවනාවට ගැළපෙනවද නැද්ද කියලා කල්පනා කරන්න වෙලාවක්වත් හම්බෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කරන එක්කනට විවේකයක් හම්බ වෙනවා. මේ කයත් සීතල කරගෙන හිතත් සීතල කරගෙන සිල්පදයක් අරසා කරන භාවනා කෙරුවොත් කොහොමද භාවනාව? කයෙත් චාරයක් නැතුව හිතත් චාරයක් නැතුව සිල්පදත් නැතුව භාවනා කරනකොට කොහොමද භාවනාව කියලා මේ දෙක අතර සංසන්දනයක් කරන්න හෝ පුළුවන් වෙන්නේ ඉඳ ගන්න සක්මන් කරන කෙනාට විතරයි. ඒ නිසා අපි ඒ තාක්කල් මේ ශිල්පද කියන එක නිකන් හන මිටියක් විතරයි. හුඹස් බයක් විතරයි. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ කෙනෙකුට පුදුම සම්බන්ධතා තේරෙන්න පටන් ගන්නවා. යම් යම් වෙලාවට භාවනා හොඳට හරියනවා. යම් යම් වෙලාවට හරියන්නේ නැහැ. ඒකට මොකද්ද සිල්පදේ සම්බන්ධතාවය? ආහාරයේ සම්බන්ධතාවය, ඍතුවේ සම්බන්ධතාවය, ඉරියව්වේ සම්බන්ධතාවය, ධර්ම කරුණු වල සම්බන්ධතාවය. ගොඩාක් විචල්්‍ය සාධක තියෙනවා. ඉතින් ඒකෙදී වෙන අසාධාරණයක් තමයි යම් කිසි කෙනෙකුට හිතේ කුකුසක් තියෙනවා නම් මට යන්න පුළුවන් සිල්පදයට මම ගියේ නෑ නැත්තම් සමාදන් වෙච්ච සිල්පදේ අඩුපාඩුවක් තියෙනවයි කියලා හිත ගැස්සිච්ච ගමන් එයා හිතන්නේ මට මේ දේ උනේ සිල්පදේ කැඩිච්ච නිසා. ඉතින් එයාට හරි අමාරුයි මේ ඇත්ත හේතු හොයාගන්න. මේක පිළිබඳව බොහොම විචක්ෂණ වශයෙන් පෙන්නන මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේ පොත ලියන්න ඉස්සලා කියනවා භික්ෂූන්ට භාවනා හරියන්නේ නැත්තේ භික්ෂුන් වහන්සේලා විශාල ශිල්පද ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒකේ සීමාවල් මොකක්වත් දන්නේ නැහැ. කිසිම භික්ෂුවක් දන්නේ නැහැ. ඒකල හැම වෙලාවෙම සැක හිතනවා මගේ අතින් මේ මේ ශිල්පද කැඩෙන්න ඇති. ඒසයි හිත ගැස්සිච්ච ගමන් එයා හිතන්නේ මේ සිල්පදවල දෝෂය කියලා. ඒ වගේම මේ කොච්චරක් සිල්පද මගේ භාවනාවට ගැලපෙනවද නැද්ද කියලා කිසිම භික්ෂුවකට සාක්ෂාත් කරණයක් කරගන්න බෑ. විශේෂයෙන් භාවනා කරන්නේ නැත්තම්. භාවනා කෙරුවට පස්සෙත් ඒ උපසම්පදා භික්ෂුව හරිම අවාසනාවන්ත තැනක ඉන්නේ. එයා සිල්පද මෙච්චර ගන්නට වග වෙනවා. කොයි කැඩලක් දන්නේ නැහැ. ඒ නිසා භාවනාවට සතිය නොපිහිටපු ගමන් හිතනවා මම ශිල්පදේක මොකක් හරි අඩුපාඩුවක් ඇති කියලා. ඉතින් ඊට පස්සේ ආයේ පාර දිගේ යන්න ගත්තාම ඒ අවුරුදු ගානකට එන්න හම්බ වෙන්නේ ආපහු භාවනා කරන්න තැන. ඔව් ඔව් අර යට ගියා කියනවා ඔව් ඔව් එහෙම තමයි එහෙම තමයි කියන මොකද ඔක්කොම අර තල්ලත් උඩට බෙලිගිඩියක් වැටෙනාට පස්සේ දුවන වල් සත්තු වගේනේ මේක දුවන්නේ. එක්කෙනෙකුට දන්නේ නැහැනේ මේක සුද්ධ කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා මහසි සාඩු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. භික්ෂුව භාවනා කරන භික්ෂුව විශේෂයෙන්ම මෙන්න මේ වගේ විවුර්ත තුවාලයක් තියෙන කෙනෙක් වගේ පුදුම මේ සදාචාරවාදයට යට වෙනවා. සාමණේරයත් ඒ වගේ. සාමණේර කෙනෙක් දන්නවා මම මේ අප වෙලා කැප වෙලා මේ තිවුරක් දාගෙන ඉස බාගෙන මේ ගත කරනකොට මම මේ කරන ටික හරියද. ඊට පස්සේ දස සිල් උපාසක වුණාට පස්සෙත් එයාට එකක් තියෙනවා. අට සිල් වෙනකොට අඩුයි. පංච සිල් වෙනකොට අඩුයි. ඒක නිසා පුදුමාකාර රචනයක් ලියනවා මේ සිල්පද භාවනාවට අරියාදු කරන හැටි. ඒකල සයඩෝ ලියනවා ඒක මහ පුදුම දෙයක්. මොකද බුරුම රටක ඒ වගේ මහා ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ විප්ලවීය චින්තනයකට ගිය එක පුදුමයි. ඒ වගේ දෙයක් ප්‍රසිද්ධ කරන්න හම්බෙච්ච එක. අන්තිමට ලියනවා මම මේ සිල්පද හැලු කරන්න ලියනවා නෙවෙයි. අද අපායට ගිහිල්ලා බැලුවොත් 99%ක්ම අපායට ගිහිල්ලා තියෙන සිල් නැති නිසා. ඒක නිසා රකින්නවා නම් දැනගෙන රැකපන්. දන්නේ නැත්නම් ඔකට කර දෙන්න එපා. දන්නවා නම් මේ මේකයි සිල්පදෙන් වැඩි වෙන වැඩි ඒ ටික දන්නවා මේ සිල්පද ටික ගන්න කරන්න මෙයා සිල්පද කුකුස් පිනිස සැක පිනිස කරන්න එපයි කිය. ඉතින් ඒක මෙහෙම කිව්වට හරි අමාරුයි. ඒක හරි අමාරුයි ප්‍රත්‍යක්ෂණය කරන්න. ඒ නිසා හිතන්න මෙහෙම. එතකොට මම හිතන්නේ ටිකක් ඇඟට පණක් එයි කියලා. යම්ම චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා නැත්නම් මේ ආස්වාසය මට හිත දාන්න පුළුවන් කියනවා එතන ඒ චිත්තක්ෂණයේ ශිල්පද අංග සම්පූර්ණයි කියලා සාතිකයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ අනතුරටපත් කරලා බයකටපත් කරලා ගොඩ දාපු මාළියෙක් වගේ සැලෙන්න මේ කතාව කියන්නේ යම් වෙලාවක යෝගාවචරයට තේරෙනවා නම් මං වාඩි උනේ මේකටයි. මොකටද මගේ මානසිකාරයේ ඇතුළට වේවා බාහිරට නොයාවා අතීතයට නොයාවා අනාගතයට නොයාවා අරයා මෙහා ගැන නොතලවා අතෙන්ට නොයාවා මෙතන වේවා කියලා එක චිත්තක්ෂණයක හිටියයි කියලා හිතන්න. ඒ තදංග වශයෙන් ඇති වෙන මේ නිබ්බුතිය ඒ හිතේ කාට නැති ගතිය සිල්පද කැඩිලා තියෙනකොට එන්න බෑ. ඒ චිත්තක්ෂණේ. ඉතින් මේ යෝගාවචරයට දැන් පේනවා සංසාරයක් පුරා තිබුණු මෝහ පටල එක චිත්තක්ෂණයක සතිමත් වීමෙන් උරගා බලන්න පුළුවන් කිය. මේ මරණයන් මත් එක්කුත් නෙවෙයි. එතන නිවන් දකලා කරන දේකුත් නෙවෙයි. මේ අපි කරන්න තියෙන වැඩේ අපිට පරිවේෂණ මට්ටමින් උරගා බලන්න පුළුවන් එක චිත්තක්ෂණයක් Taman ඉන්න ඉරියව්වේ ඉන්නවා. එක චිත්තක්ෂණයක් මම ආස්වාසී ඉන්න බව දාන. එක චිත්තක්ෂණයක් එක ප්‍රශ්වාසයක් මම ප්‍රශ්වාසී ඉන්න බව දාන්න. එක පියවරක් මම වමේ ඉන්න බව දාන්න. මම දකුණේ. එතකොට මේ යෝගාවචරයට ඇතිවෙන සතුට, මේ ප්‍රමෝදය ඒ යෝගාවචරය තුළ තිබුණා කුකුසක් සැකයක් මොන සීලෙද ගමනට බුදව කරන්නේ මොන සීලෙද බරක් වෙන්නේ මොන සීද සීලබ්බද පරාමාචයක් වෙන්නේ කියලා යාට සැක හැරලා කියන්න පුළුවන්. ආ ඊයේ මට එක මුළු දවසම උත්සාහ කරනකොට එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. අද මම කොහොම හරි කරලා දනිපනි ගහලා චිත්තක්ෂණ දෙකක් හිටියා. චිත්තක්ෂණ තුනක් හිටියා. හතරක් හිටියා. ඉතින් උඟ දෙනකොට ප්‍රශ්නයක් කරනවා මොකක්ද මේ ස්වාමීන් වහන්සේ මේ කියන චිත්තක්ෂණය කියලා. චිත්තක්ෂණය කියන එක එහෙම මනින්ද කියන්න පුළුවන් එකක් නෙමෙයි. සරුවත් chance කියන මේ අසුරුසනක් කියලා වගේ ගන්නයි කියලා. අසුර දැනක් ඇත ගොඩක් චිත්තක්ෂණ තියෙන පුළුවන්. ඉතින් මේ එක චිත්තක්ෂණයකෝ සීලයක පිළිහිටලා ඒ කරගත්ත ඒ මොහොතේ ඇතිවෙච්ච මේ වෙය යුතු මේ ප්‍රමෝදය ගන්න නැත්තේ සැකේ නිසා. මට ආනාපානිය නම් කරන්න පුළුවන්. මට වර්තමානෙත් හිත පාදන්න පුළුවන් ඕකෙන් ඔච්චරම කුසල් සිද්ධ වෙනවද ඕකෙන් ඔච්චරම වැඩක් තියනවද ඊට වැඩිය කොච්චර හොඳද ජේතවනාරාමි වටේට මල් වට්ටියක් අරගෙන හඳු කුරු ටිකක් අරගෙන බෙර ගහ ගහ හඩු ගඳ ගහ ගහ ඇවිදින්න පුළුවන් නම් කියන එක නෝලුවේ දාලා තියෙන්නේ. කාටක හිතෙන්නේ නැහනේ මේ මේ චිත්තක්ෂණේ මේ තරම්ම ගැඹුරකට ගෙනියන මේ සීලේ පිනස සහතික දෙන එකක් කියලා. කබෞද්ධයෙන් ගැන කුමන කතාවද? භාවනා නොකරන අය ගැන කුමන කතාවද? භාවනා කරන යෝගාවචරයට මේ ලැබෙන වර්තමාන මොහොතේ ප්‍රමෝදයක් පහළ වෙන්නේ නැත්තම් ප්‍රීතියක් පහළ වෙන්නේ නැත්නම් සති සම්පජඤ්ඤයක් ගැන අදහසක් නැත්නම් මොකක්වත් නිසා නෙවෙයි සැකේ. Tamangeema සීලය පිළිබඳ සැකේ. ඉතින් මේකට ගිහිල්ලා එහෙම නැත්නම් වර්තමාන හිත ගිහිල්ලා ඒ ප්‍රමෝදය පහළ වෙනවයි කියලා කියන්නේ මොන්න තරම් හිත ඔසවා තැබීමක්ද කියලා හිතන්න. වර්තමානට හිත ගැනීමම විශාල ප්‍රමෝදය සක්විති රජකමක් ලෝකෙම දිනිල්ලක් මුළු සංසාර කරපු පව් නැතිවීමක් ඒ නිසා උපන්දාසිට කරවපව නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා කිසිම කෙනෙක් පාර ගන්න කැමති නෑ මොකද සීලය ගැන සැකයි. ධර්ම ගැන සැකයි. සංඝයා ගැන සැකයි. බුදුන් ගැන සැකයි. ඒ නිසා කවදා හෝ ඒ චිත්තක්ෂණයේ උපනිකයි මම විසින් මට කරන්න තියෙන දේ කියලා කිව්වොත් කාට හරි කනගාටු වෙන්න වෙයිද අනේ මං ගෑණියක් වෙච්ච නිසා මට මේක කරන්න බෑ අනේ මං පිරිමියෙක් වෙච්ච නිසා මේ වැඩේ කරන්න බෑ අනේ මං මේ භාෂා ශාස්ත්‍ර දන්නේ නිසා මට මේක කරන්න බෑ. අනේ මං දුප්පත් වෙච්ච නිසා පොසත් වෙච්ච නිසා ඔය මොනම දෙයක්වත් මේකට අදාළ නැහැ. මොනම දෙයකටවත් යට වෙන දෙයක් නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒක නිසා අපිට යන්න පුළුවන් මේ ක්ෂණයේදී දික්ෂණ සම්පත්තියේදී වර්තමාන මොහොතේදී අපිට ඒක බුද්ධිය නැත්තේ ඒකේ ප්‍රමෝදය නැත්තේ ඒකේ අපි සතුටු වෙන්නේ නැත්තේ ඔය කියන සැක සංකා නිසා. ඒ වගේම තව කෙනෙක් එතෙන්න කියලා සන්තෝෂෙන් හිටියත් අපි හිතන ඔය යකා බොරු කියන්නේ. එහෙ නැති මටත් එන්න බෑ මම ඊට කලින් භාවනා පටන් අරගත්තේ මම අසවල් අසවල් භාවනා තීරම කරලා තියෙනවනේ. නමුත් හරියටම කරලෙම වහන්න දන්නවනම් ඔය වනාතේ නටනට ඉන්නේ නැතුව මේ මනුස්සය එක දවසෙන් දෙකෙන් මේක අල්ලනවා. අල්ලලා ලැබෙන ලැබෙන චිත්තක්ෂණය සතුටු වෙනවා. නමුත් අර සදාචාරවාදියා සැක කරන මනුස්සයා අර මනුස්සයා සැක කරලා පව් කර ගන්නවා. Tamante yaadinnet නැහැ. ඉතින් ඒක මේ මේ බෞද්ධ ඒ සමිති සමාගම් වල පිළිකාවක් අද. අනුන්ගේ ශිල්පදමනින් හදනවා. තමන් මේ යන්තමට හරි මේ කරගෙන ගිහිල්ලා අඩු ගානේ මේ පාර පැයක් වාඩි වෙලා ඉන්න වෙලාවේදී සතෙක් මැරෙන්නේ නැහැ කියලා සතුටු වෙන්නේ කවුද ඉන්නේ ආද? මේ පැයක් ඉඳගෙන ඉන්න වෙලාවේ මං හොරකම් කරන්නේ නැහැ නේ. කාමීත්‍යචර කරන්නේ නැහැ නේ. බුරු කේලම් හි සජන බරු සජන නැහැ නේ. මත් පැම්බොන්නේ නැහැ නේ. ඉතින් වෙන ආනිසංස ඕන නැහැ. පැයක් ඉන්න හම්බුණත් ඇති කියලා. කවුද සතුටු වෙන්නේ? ගිහිල්ලා කියන්නේ අනේ පැයක් නම් හිටියා තමයි මොකක්වත් හම්බුන්නේ මේ මං මිසන් වණටත් ගියා ඔය කියන දව බොරු අප්පා මොකක්වත් නැහැ ඉඳගෙන ඉඳලා විතරයි ආවේ කියලා. ඉතින් ඒකෙත් බලනවා හම්බෙච්ච ගිනියන්න මොනවාරි කෑලි කැබිලිති මුරුක්කු හරි ස්කිරින්ඥාරි හම්බ වෙයි කියලා. මොකක්වත් හම්බෙන්නේ. හම්බෙන්නේ නැත්තේ තියෙන පව් වෙන්නේ නැහැ. චේතෝ කියලා නැහැ. කසට නැහැ. අපි ඒකට නෙවෙයි කැමති වෙලා තියෙන්නේ. අපිට මොනවා හරි එකතු කරගන්න හැදිලා තියෙන්නේ. ඒ නිසා මෙතනත් ඒ බුද්ධිය නැති වෙන්නේ සැකේ නිසා. ඒක නිසා යම් කිසි කෙනෙක් සතුටු විය යුතු තැන නැත්නම් ප්‍රමෝද විය යුතු තැන නැත්නම් ආතතිය නැති විය යුතු තැන නැත්නම් අසහනෙ නැති විය යුතු තැන ඒක සමාදම් වෙන්නේ නැත්තේ සැකේ නිසා. අපිට ඒ අදින් පුදුමාකාර චිත්තක්ෂණ රාශියක් තියෙනවා දවස පුරා. එහෙම සමාදන් වෙන්නේ. නැතිවත් තියෙනවා. නමුත් අපි සමාදන් වෙන හරියක් සමාදන් වෙන්නේ පශ්චාත්තාපීච දේවල් විතරයි. අර චිත්තක්ෂණය ඒක කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ චිත්තක්ෂණය ඇහිඳින්න ඉගෙන ගන්න කෙනා ඒකට කොච්චර සූක්ෂම වෙන්න ඕනද කියනවනම් පිදුරු කොටක වැටිච්ච ඉදිකට්ටක් ගන්න ඇතෙක් හොඬේ දික් කරන හැටි හිතන්න කියනවා. අර ඔක්කොම මග අරලා කොච්චර පිදුරු කන්දේ අර තියෙන ඉදිකට්ට විතරක් ඇතා හොඳේ දාලා ගන්නවා වගේ මගේ හොඳ ටික විතරක් මට මෙච්චර මේ සතුම් මරණ ලෝකේ පැයක් ඉන්න පුළුවන් වුණා කිය කියා සතුම් මරන්න මට පැයක් ඉන්න පුළුවන් වුණා හොරකම් නොකර මට පැයක් ඉන්න පුළුවන් කාමීත්‍යාචාරය නොකර. මට පැයක් ඉන්න පුළුවන් වුණා බොරු කේලම් විශ්වචන පරිසෝචන වලට. මට පැයක් ඉන්න පුළුවන් වුණා මත්පැන් පානය කරන්න නැතුව කියලා මේ ටික සමාදන් වෙනවා නම් බුදුහාමුදුරන්ගේ රැස්වි දෙනවා. ධර්මයේ සජීවී බවටපත් වෙනවා. අපි සංඝයා බවට යනවා. ඊට පස්සේ මේ තරම් විසම ලෝකයේ සමහිත පවත්වන්න පුළුවන්. ඒ චිත්තක්ෂණ මට්ටමින් ගන්න පුළුවන්. ඒකට මට සීලය උදව් කරනවා වගේම සමහිත පවත්වන චිත්තක්ෂණේ මම සීලය වරණගනවා. වීරේ සීලේ ප්‍රත්‍යක්ෂණය කරනවා. චීරේ උරගා බලනවා. වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. කවුරුත් ඇවිල්ලා අපිට දෙන සාතික නෙවෙයි වැදගත් වෙන්නේ. Tamange හිතට එනවා නම් මං ඊට වැඩිය අද මේ හික්මෙන්ඩ හදනවා, හීතල වෙන්න හදනවා, සભ્યත්තගත වෙන්න හදනවා, සංස්කෘතිකගත වෙන්න හදනවා කියලා දෙවන්නේගේ බලපෑමක් ඇත්තෙම නැහැ. බලපාන එක සාධකයක් තියෙනවා Tamange ප්‍රඥාව. ප්‍රඥා නැති මනුස්සයර සීලයක් නැහැ සීලයක් නැති මනුස්සයර ප්‍රඥාවක් නැහැ සෝනදණ්ඩ සූත්‍රයේදී සෝනදණ්ඩ බ්‍රාහ්මණයක් කියනවා සීල පරිශෝධෝතෝ සීල පරිදෝතෝ හෝති පඥා සීල පිරිසුදු වෙන්න වෙන්න ප්‍රඥා පඥා පරිදෝතෝ හෝති සීල සීලේ ප්‍රඥා හොඳට තියෙන මිනිහට විතරයි සීලේ තේරෙන්නේ අද තියෙන ශාස්ත්‍රයේ අද තියෙන ලෝකායත ධර්ම අද තියෙන සාමාන්‍ය බුද්ධිය අසුචි අසුචි කක්කා ගණ්ඩව දෙයක් නැහැ. මොකද එහෙම පරිදෝතයක් නැහැ. සීලයේ තල්ලුවක් නැහැ. ප්‍රඥාව තියෙන කෙනාට වේද සීල කියන එක නැහැ. අද තියෙන ප්‍රඥාවන්තයා නෝන්ජලයයි කියලා. ඒ නිසා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං. නත්ති පඤ්ඤා නත්ති සීලං. නත්ති සීලං නත්ති පඤ්ඤා. ප්‍රඥා නැත්නම් සීලේ නැහැ, සීල නැත්නම් ප්‍රඥාව නැහැ. ඉතින් මේ දෙකේ පොඩි මාරුවක් වෙන වෙලාවක් එනවා. මේ සීලෙන් ඔසවගත්ත මේ සද්ධාවන්ත කරගත්ත මේ උනන්දු කරගත්ත මේ හිත අපි නිකන් තියන්නේ සීල ශික්ෂාවෙන් එහාට ගිහිල්ලා කියනවා මේ සීලේ හරිනම් වික්ෂිප්ත නැත්නම් අරමුණක හිත තියපන්. පරීක්ෂා කළ බද්දා අපිට චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ඔක දෙකක් කරපන්. ඔක තුනක් කරපන්. එතකොට තමයි ඒ පොලාපණින් නැතුව අරමුණේ හිත හිටින ගතිය නිකන් කටුමැටි පිටියකට කොහොල්ලා හිතකින් නම්ලා ගැහුවාගේ අල්ලබදන ගතිය එහෙම නැත්නම් සතපය කාසියක් උඩ දැම්මට පස්සේ වැටිච්ච තැන මෙහෙම නටන්න නැතුව පටල වෙන ගතිය තමයි තේරෙනවා නම් ආ හිතා ගන්න පුළුවන් දැන් මගේ තීලෙන් වැඩක් ගන්නවා මම. මේක ටිකක් වෙලා මෙහෙම හිටියොත් එහෙම නැත්නම් මේ සීලය නැවත නැවත ආයෝජනය කළොත් ඒ එක අරමුණක චිත්තක්ෂණයක් හිටියා වගේ නෙවෙයි දෙකක් ඉන්න එක හුඟක් වෙනසක්. දෙකක් හිටියා වගේ නෙවෙයි තුනක් ඉන්න එක හතරක් ඉන්න එක සම්පූර්ණ වෙනසක්. මොකද එයා ගැම්ම කන්න ගන්න පටන් ගන්නවා. Java කැවෙනවා. Java කැවෙනකොට මේ සති චිත්තක්ෂණය සීලේක ආඩ්‍ය ලැබලා Java කැවෙනකොට එයාට අසම්මෝස රසයේ තේන මම ඉන්නේ අසවල් එකේ අසවල් එකේ නෙවෙයි කියලා හොඳට කැඳේ ගල බේරුවා වගේ මම ඉන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි මම ඉන්නේ ප්‍රස්වාසිය ආස්වාසිය නෙවෙයි මම ඉන්නේ මගේ කයේ අතීතනාගතේ නෙවෙයි කියලා මේක මේ පිරිසුදු භාවය අසම්මෝස රසය කියලා කියන සම්මෝසාවක් නැහැ. මම ඇතුලේද ඉන්නේ පිටද ඉන්නේ ආශ්වාසයේ ඉන්නේ ප්‍රශ්වාසයේද ඉන්නේ පිම්බීම හැකිලිමේද ඉන්නේ ආනාපානද ඉන්නේ. කොහෙද මගේ හිත තියෙන්නේ කියලා තියෙන මේ අසම්මෝස ගතිය වෙනුවට සම්මෝසාව වෙනුවට අසම්මෝසයෙන් එන්න පටන් ගන්නවා. ඒක ප්‍රථම සති චිත්තක්ෂණේ නෑ. දෙවෙනි සති චිත්තක්ෂණේ නෑ. චිත්තක්ෂණ තුන හතරක් වීදියක් විදියට යනකොට තියෙනවා මට දැන් කියන්න පුළුවන්. මගේ හිත තියෙන අසවල් අරමුණේ ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ දාපු පලිප්පුව තමයි ආස්වාසේ මම ඉන්නේ කියනත් එක්කම යාට වැටෙන්න ඕන ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඒකට යා කියන පැහැදිලිම ආස්වාසේනොට මම ආස්වාසි කියලා මෙනේ කරා මෙන්න මට මේ වැටුන. මොකද යන ප්‍රස්වාසයේ වැටෙන්නේ වෙන එකක්. ඒකට ආස්වාසය හරියට වෙනම බෑග් එකකට දාපු එකක් වගේ ආස්වාසය විස්තර කියන්න මම මේක ටිකක් කුළු ගැන්වෙන තාලට මෙහෙම කියන්නම්. එහෙම නැත්නම් විප්ලවීය තාලට කියන්නම්. දැන් මගේ දකුණු උරහිසේ වේදනාවක් තියෙනවා කියලා හිතන්න. මගේ දකුණු උරහිසේ වේදනාවක් මට ඉත ආනාපාන කරන්නත් බෑ, ඉන්නත් බෑ, මට හිත නලියනවායි කියලා. ඉතින් යා දන්නවනම් මේක තියෙන දකුණු උරහිසේ වම් උරහිසේ පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. ඒක නිවන් දැකලා. දකුණු වෙහිසි බොහොම අමාරුද ශරීරය අනික හැමතැනම අමාරු නෑ එකක්වත් කතා කරන්නේ අර අමාරුව තියෙන එක විතරයි අපි සමාදම් වෙන්නේ කොයි වෙලාවක හරි දත එකක් කොමක් ඇවිල්ලා තියෙන වෙලාවක බලන්න ඉස එකක් කොම එනවද කියලා කවදාවත් එන්නේ නැහැ. දත එකක් කොමක් ආපෙලා වෙන කොන්දේ අමාරුවක් තියෙනවද කියලා කවදාවත් එන්නේ නැහැ. ඉතින් මේ දත එකක් කොම සමාදන් වෙලා ඌට පහනක් පත්තු කරන්න අනේ මේ කාපු නිසා හරි සෝක් කොන්දේ අමාරු නෑ. බඩේ අමාරු නෑ. ඉස එකක් උන්නේ. ඒ නිසා මේ පැමිණිච්ච දත එකක් කොම ඌට වින්සිද්ධ වෙන්න අනික් රෝග තේරම ගිහිල්ලා. මෙතෙක් කල් අපි දන්නේ නැහැ නේ මේක. අර විච්චි දත එකක් කොමට ඩෙන්ටිස්ට් කතා කරන්න කියලා තව දත අමාරු කරගන්න. අමනකම. අමනකම මොකද මම ඉන්නේ මේක මේක නෙවෙයි කියලා දන්න මනුස්සයට මේක තේරුම් ගත්තොත් ඉතක ඇත්ත තමයි කකුල නම් පුපුරු ගන්නවා. වම් කකුලනේ. ඒක හොඳට බලන්න වම් කකුලේ දණ හිස අමාරු. ඒතර පොඩ්ඩක් හරි පොඩ්ඩක් හිටපන්වම බබා එතන තියලා පොඩ්ඩක් දකුණු දකුණු මේ දණ හිස බලන්න අනේ මොකක්වත් නෑ ඌ නිවන් දැකලා. අපි අර සමාදම් වෙන්නේ වැරද්ද විතරනේ. දැන් මෙතන ඉන්න ඔක්කොම නිස්සද්ද වේකේ කහිනවා. ඒක විතරනේ අපිට කරදර කරන්නේ. අර කහින එක කරදරේ. අනේ මෙච්චර දෙනෙක් ඉන්නවා එකානේ කැස්සේ කියලා සතුටු වෙන්න පුළුවන්. එකයි කහින්නේ. අපි 60 දෙනෙක් හිටියා ඒ පර්තල් රිට්‍රීට් එකේ. ඒ බිත්ති අඩි 18ක් විතර උසයි. ඉතින් එකෙක් කහිනකොට මුළු එකම ටිකක් දෙදරුම් කන ගතියක් තියෙනවා. 60 දෙනෙක් හිටියා විනාඩියකට එකෙක් කහිනවා. ඉතින් හැම විනාඩියෙම කහිනවා. ඉතින් කාටවත් බනින්න විදියකුත් නැහැ මොකද ඌත් එක විනාඩියක් කහිනවනේ. ඊට පස්සේ එක මිනිහෙක් එළියෙන් ඉඳගත්තා. එළියෙන් ඉඳගෙන කිව්වා ස්වාමීන් වහන්සේ මට කැස්ස වැඩි. ඒ නිසා සමා වෙන්න මම මේ සමුයෙන් පිට උනේ කැස්ස වැඩි නිසා. ඉතින් මම නිසා ඔබතුමන්ලට වෙච්ච කරදරේ අඩු වෙන්නේ නැහැ. මම කිව්වා අපි කහින එකත් ඔයාට කරදරයක් වෙන්න නැතුව ඇති එළියට ගියේ හින්දා. එච්චරයි. අපි මේ ලුණු ලෝකෙම හොයන්නේ වරදින පරදින දේ. ඒක තමයි අපේ තියෙන නැහැදිච්ච නොකෑබනා දහපඳුරා පට්ට බඳුරු ගතිය. ඒ කියන්නේ සීලය පිළිබඳ සපිට නෑ විශ්වාසයක්. මෙච්චර සෙනග ඉන්නවනේ එකානේ කහින්නේ අප්පා අනිත් ටික අඩු ගහන කරවණ ඉන්නවනේ පොඩි සෙල්ලමක්ද? අම්මා අප්පා කිව්වත් එහෙම කරන්න පුළුවන්. අපි මේ සෛල කෙල කෝටි ගන්න තියෙන එක සෛලයක් පිළිකා. ප්‍රශ්නයක් නෑ. තව ගොඩක් තියෙනවා. ඒ ටික සමාදම් වෙන්න මේ විදිහට ඉඳගෙන ඉනක භාවනා කරනකොට ගොඩාක් ওই බාධා කරදර එනවනේ. එන කරදරයේටම හිත තියන්න. හිත තියලා බලන්න ඇත්තම තමයි. ඒක පුපුරු ගහනවා, ඒක තද්ද කරනවා, ඒක අම්බරනවා, ඒක කන්‍යම් මරන්‍යම් කියලා නටනවා. ඒතර බලන්න දැන් මේක හරි, මේක නෑ හරි. ඇත්තමයි. අනිත් ටික පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. ෂෝක් එකකට බබා දොයි. කවදාකවත් අපිට පුළුවන් වේද මේ අසම්මෝස රසේ නැතුව මේ කරදරයක් දැකපුවා මේක සමාදන් වෙලා ඇත්ත තමයි එතනම් ජීවිතේ පැහැර ගන්න විදිහට කරදර කරනවා නමුත් ඒ කරදරේ එන්නේ අනික ඔක්කොම සමනය කරලා කවුරක්වත් හිතන්නේ මේක දත එකක්කම කෙනෙකුට මොනම ගායක්වත් නැහැ දත එකක්කම සනീപ කරපු ගමන් බඩ එකක්කම එනවා ඉතින් දත එකක්කම සනീപ කරනවා කියන්නේ තව වේදනාවකට එන්න කියන එක දත එකක්කමත් එක හිරපන් ඉවරයි ආපු දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා. අපි කරන්නේ ඒක නතර කරලා ඊගාට ගෙදර එනකොට තව කැක්කමක්. පොල් පිට පාගන ඔගේ වැඩක් මේකේ තියෙන කොතන හරි කැක්කමක් තියෙනවා. තියෙන කැක්කම සමාදන් වෙනවා. ඒකල ලේක හැඩතල බලපන්. ඒකේ ආකාර සටහන් බලපන්. ඒකට තේරෙයි අනිත්යෙන් වල මොකක්වත් නැහැ. ෂෝක් එකට තියෙනවා. ආන්නේ විදියට අසම්මෝස රසය ආපු කෙනාට අපි පන්තියක සභාවක තලයක ඉන්නකොට එකෙක් ඉන්නවා ඉතින් ගොරකේ. ඌ ඉතින් වලියක් අදිනවා. ඉතින් ඌට ඌ ඉන්නකම් අනික් කට්ටිය වලිය දින්නේ නැහැ. ඔය රුසියන් විප්ලවයේ තියෙනට ගර්ජොෆ් ඉන්නකම් ගර්ජොෆ්ගේ වැඩේම මේ පැත්තේ මේ ලෙනින් ගෙනියන එන විප්ලවයක් මේ භෞතිකවාදයේ අර මිනිස්සයා සාර ධර්ම ගැන දේශන පවත්වනවා. මේ ඔක්කොම පයිලා ඔය විප්ලව වැඩක් නෑ සාර ධර්ම ගැන. ඉතින් මේක මහා ඇණයක් වුණා මේ කියන කතාවේ හැටියට ලෙනින්. ඊට පස්සේ මේ මිනිස්සයා පිටුවල් කරා. එයා ප්‍රංශයට ගිහිල්ලා බොහොම ජයට ලෙක්චර්ස් තිබ්බා දැන්වත් තිනෙව්වා අන්තිමට බලනකොට ලෙනින් දැක විප්ලවය කරගෙන යන්න බෑ වලිකාරයෙක් නැතුව සල්ලි දීලා ගෙන්න ගත්තලු මේ ආයතනයක් රුසියාවට මේ ගර්ජොෆ් නැතුව වැඩේ කරන්න බෑ ඕනි තැනක ඉන්න ඕන ගොරකෙක් දැන් උඩරට රාජසභාවේ ඉන්නවා බණ්ඩියා කියලා මිනිස්සේ කොනේ මොනවාරි කවුරු හරි කුලවන්තයෙක් වැරද්දක් කරපුවා රජුර කියන අන්නර අනුකෝ දම්ලා දෙක තුනක් අනර බණ්ඩියාට කියලා බණ්ඩියා අඩුකුලේ කාඩ වැරදුනොත් බණ්ඩියට ගහලා නිකන් ඉන්නවා. ඉතින් ඌ ඉන්නේ බයෙන් ගෙදරක තියෙන කුණු බල්දිය වගේ. ඉතින් අපිට එන හැම ලෙඩක්ම කොනේ ඉන්න බණ්ඩියා තමයි. එයාට පොඩ්ඩක් ඌට පඩි ගෙවන්නත් ඕනේ. ඌ තියාගන්න ඕනේ. ඒ ලෙඩා ඉන්න ගමන් වෙන ලෙඩ නැහැ. අපි කරන්නේ ඒක අයින් කළා තව ලෙඩක් ගෙන්න ගන්න. ඒ නිසා සමාදම් වෙන්න ඕනේ. එන ලෙඩේ සමාදම් වෙන්න ඒකේ ඉන්නේ පණිවිඩයක් දෙන්න. ඒකේ ඉන්නේ හේතුඵල ධර්මකින්. ඔය අපිට උනට ඕනේ ලෙඩ ඉන්නේ නැහැ. අපි ඒක යට කරාට පස්සේ මොකද වෙන්නේ හිතන්නේ? අමු විකෘතියක් වෙනවා. අපි ලෙඩක් වෙනවා ඊට පස්සේ. ඒ වගේ මේ අසම්මෝස රසය ආවට පස්සේ මේ ජීවිතය කියන්නේ මේ ලෝකේ කියන්නේ පුදුම సౌందర్యාත්මක කාව්‍යයක්. කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒගොල්ලෝ එක එකක් පෙන්වනවා එක එකලාට එක එක එක එක නාඩගම් නටලා යනවා. මෙව්වත් එක්ක අපි නටන්න ගත්තොත් ගෙවිලා ගෙවිලා රිට්ටයි හන්දයි ඉවරයක් නැහැ. ඒ නිසා ශික්ෂාව දන්නේ කන දන්න උඹේ කොයි වෙලා මොකෙක් හරි ඇවිල්ලා මට කරදර කරනවා. දෙචිස් කොනබේ එකක් එනවා. හරි උඹ ඉන්න නිසා අනිත්‍යෝන් කරදර කරන්නේ නැහැ කියලා සමාදම් වෙච්ච ගම අසම්මෝස රසයෙන් දන්න මං ඉන්නේ අසවල් දුකේ. අසවල් පීඩනේ. අසවල් අසහනේ. ඒක දන්න නිසා මං දන්නවා එයා එන්නේ අනිකට යට කරගෙන. ගොඩයි. අන්තිමට ඒ ඒ කරදරේ ඉන්න ගම මේ දත එකක්ම තියෙන ගම ඕනනම් ආනපනේ බලන්නත් පුළුවන්. ඕනනම් පිම්බි මැකිලෙන් බලන්නත් පුළුවන්. ඒක වෙන්න මේ ආන එන කරදරෙත් එක්ක යාළු වෙන්න ඕන. ඒකේ ඉන්න ගෙටේ එන සිරි දෙව්දෝ කියලා බාර ගන්නවා. පන්දි ස්වාමීන් වහන්සේ කියනවා භාවනාවේදී වේදනාවක් ආවනම් ඒක සිරි දෙව්දෝ ගෙට වැඩියා කියලා හිතාගන්න ඒ තමයි ඒක තියේද්දි තරමුණු කරන්න පුළුවන්ද කියලා බලන්න දෙන අභ්‍යාසය. පන්දි ස්වාමීන් වහන්සේ මාසි සයඩෝ ස්වාමීන් වහන්සේ කියන පන්දිසාංශේ ගුරුන්නාංශේ හැම ප්‍රඥාවක්ම පහළ වෙන්නේ දුකකට පස්සේ කියලා. යම් දුකක් දිතුලගෙන එන වෙලාවේ ඒක මගහැරපු ගමන් ඊගාට එන තියෙන ප්‍රඥාව මගහැරනවා. මේ දිතුලන දුක හරහා ගිය ගමන් එහා පැත්තේ තියෙන ප්‍රඥාව. ඒ නිසා හැම විපස්සනා ඥානයක්ම එන්නේ දරා ගන්න බැරි දුකක් වින්දාට පස්සේ. හරියට ප්‍රසූත වේදනාවට පස්සේ බබා හම්බ වෙනවා. ඒ ප්‍රසූත වේදනාව මගේ ඇරියොත් බබා මැරෙනවා. ඒ නිසා අපි මෙතෙක් විඳලා තියෙන හැටි නිවන් දකින්න ඇති. නමුත් මේ ගේම ඉවර වෙනකන් අපිට ඉන්න ශ්‍රද්ධාව නැහැ අපි ගාව. මේ සතියේ තියෙන අසම්මෝස රසය නැහැ. ඒ වගේම විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා කියනවා. දැන් හුඟක් එනවනේ කරදර භාවනා කරන්න ගියාම ආනපාන විතරක් නෙවෙයි එන්නේ ලක්ෂයක් එකක් එනවා. ඊ යෝගාචරය එක දන්නවා. ඒ කියන්නේ හිතන්න එපා මේ ඉඳගත්ත ගමන් ආනපානේ ඉස්සරහට එයි කියලා සුදු ඇඳගෙන ආවෝ මං ආවා කියලා එන්නේ නැහැ. ඔක්කොම එනවා. ඒ ඔක්කොම එද්දි කොයි එක එද්දිත් Tamanට මූණ දෙන්න ඕනේ මෙයාටයි කියලා හොඳ නිශ්චය ගතිය. ඒක කියන මානසිකාරය කියලා. විනිශ්චිත ගතිය තියෙනවා නම් අපි කවුරු ඇවිල්ලා මොනතරම් දැඟලුවත් එයාගෙම මූණ බලනවා නම් එහෙම නැත්නම් හරියට ටෝච් එකක් ගහගෙන වගේ අන්ධකාරය දඟලද්දී එයාටම ටෝච් එක අල්ලන්න ඉන්න පටන් අරගත්තොත් අපිට පේනවා මේ මොනම ආවත් මේ කියන්නේ අපි කැස්ස ආවත් පැස්ස ආවත් ඉසිකක්කම ආවත් හිතවිලි ආවත් හුස්ම ගන්න එක වළක්වන්න බෑ. ඔය මොන කරදරයක් ආවත් හුස්ම නතර කරන්න යන්නේ මට කැස්ස තියෙන නිසා මම හුස්ම පැත්තක දීලා කැහැලා පස්සේ හුස්ම ගන්නම් කියන එක නෑ. ওই කොච්චර කැස තිබ්බත් හුස්ම තියෙනවා. ඉතින් කැස්ස දිහා පොඩ්ඩක් මෛත්‍රියෙන් බලලා මේ කහින ගමන් හුස්ම දිහා බලන්න. වහින ගමන් හුස්ම දිහා බලන්න. හුස්ම කිසිම වෙලාවක අපි අමතක කරලා යන්නේ අපි තමයි හුස්මට අනදර කරන්නේ. ආන්නේ වගේ මේ දේවල් එහෙම වුණාට පක්ෂියා නීච වෙන වෙලාවක පක්ෂියා රජ වෙනවා. කොහෙටවත් පක්ෂියා ඉන්නවා. ආන්නේ වගේ මේ විෂය Tamanට අවශ්‍ය කරන විෂය Tamanට අවශ්‍ය කරන අරමුණ Tamanට අවශ්‍ය කරන නිමිත්ත අභිමුඛේ තබා ගැනීම කියන එක හිත එක තැනක තියෙන්න ඕනත් නැහැ අරමුණ එක තැනක තියෙන්න ඕනෙත් නැහැ. පහින පිම්මට වෙඩි තියෙන දඩයක් කාර්යා කුතුවක්කුවත් හෙල්ලෙනවා සතත් හෙල්ලෙනවා හැබැයි කැවුත්තටම තියෙනවා. මේ හිතවල තියෙන ලෑල්ලකට වෙඩි තියෙන ලෙවිලිලක් නෙමෙයි මෙතන තියෙන්නේ. පහින පිම්මට වෙඩි තියෙනවා. එන් තුවක්කුව දන්නේ නැති මනුස්සයාට අඩු ගන්න හිතවල තියෙන ලෑල්ලකටවත් තියන්න බෑ. කොච්චර දක්ෂ වෙන්න ඕනද හිතවල තියෙන ලෑල්ලක වෙඩි තියලා තියලා පයින් පිම්මට වෙඩි තියන්න. ඒ වගේ අපට තේරෙනවා නම් අපිට අවශ්‍ය විෂය මතු කර ගැනීම ඒ අරමුණට අයිති දෙයක් නෙමෙයි මට අයිති දෙය. අරමුණ පයින්නෝ. අරමුණ ලෙස්සන සුළුයි. ඒ යනවා මෙහෙ යනවා. මම බලාන හිටියොත් මේකයි කල යුත්තේ කියලා. අනික් අරමුණට වැඩිය මේක නතු කරගන්න පුළුවන් ගතිය හැම මිනිස්සෙකුටම සමාන හැකියාවක් තියෙනවා. කිසිම කෙනෙකුට අඩු වැඩිකමක් නැහැ. බාලමාලු ගෑනු පිටිම වෙනසක් නැහැ. කල යුත්තේ මේක බව දන්නවනම් ඒ මනුස්ස මනසක තියෙන ප්‍රභවය හේතු සම්පatti දෙන්නේ කිසිම වෙනසක් නැහැ. ඒකයි බුදුරජාණන්සේ බුදු වුණාට පස්සෙත් කිව්වේ උඹලා කොච්චරම බුදු කරවන්න හැදුවත් දෙවි කරගන්න හැදුවත් ගාන්ධර්ව කරන්න හැදුවත් බ්‍රහ්ම කරන්න හැදුවත් මම මිනිස්සේ. ඔය කිසිම විදියකට කියවේ නෑ මම මම දෙවියෙකුත් නෙවෙයි මම ගාන්ධර්වෙකුත් නෙවෙයි බ්‍රහ්ම මම මිනිස්සේ. මේ ගෑණියෙක්ගේ ධම්ම කෙනෙක්ගේ කුසින්ගම දීසි දරුවෙක් මං. බ්‍රහ්ම නැහැ. දේව නැහැ. ඒ නිසා අපටත් තියෙනවා නම් මේ manussකම අපිට තියෙන ශිල්පයේ දක්ෂ වෙන්න ඕනේ. මට ඕන කරලා තියෙන මෙන්න මෙයාට මූණ දෙන්නයි. මුලිච්ච වෙන්නයි. ආපాతගත වෙන්නයි. එයා නඩපුතින් කොයිතරම් නඩුවත් Taman හරියට මේ සර්ච් ලයිට් එක අල්ලන කෙනෙක් වගේ. ඒකට විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා Tamanට වැටහෙනවා. අරමුණු ලක්ෂ කෝටියක් තියෙද්දි අවශ්‍ය අරමුණත් එක්ක සුවදකම. හාද ගතිය. මිත්‍රත්වයේ ඇති කිරීම කියන එක තමයි අද ලෝකේ නැති දෙය. අපි අරමුණ වල හැටියට අපේ හිත නටවනවා මිසක්කා. අපේ හිතට ඕන විදිහට අරමුණ නතු කර ගන්න පුළුවන් ශක්තිය ඇත්තේ නැහැ. ඉතින් මේක පිළිබඳව ඉතින් මේවට මට බැනුම් අහනවා මම මේවා කියන්නේ. නමුත් මේවා කිව්වහම කට්ටියට වදිනවා. ඒක නිසා කියනවා දක්ෂ වයි දක්ෂ භාවනා ගුරු හැබැයි අහමුදුරන ඇත්තට මට වැඩිය හොඳයි. මේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු කරගන්න හදනකොට කෙල්ල එක තැනම තියාන කරන්න බෑනේ. ඉතින් කෙල්ල එමේ දුවනවා. ඒත් උඹට ඕනේ නම් උඹ ඒක යාලු කරගන්න හැටි උඹේ වැඩේනේ. තවත් කොල්ලෝ බර ගහනක් ඉන්නව ඇහදාගෙන. උඹ දැනගන්න ඕනේ සීනි බෝල දීලා, චොක්ලට් දීලා, ලේන්සුවක් දීලා වෙලාවට ඒ කෙල්ල ඉන්න තැන කියලා. උඹ කිල්ල යාලුනවා මිසක් ආ. වෙන්නේ නැහැ. ওই තරම් වද්දයක් තේරෙන්නේ නැද්ද කියලා අහනවා මේ අරමුණ ගැන උච්චර තටමඬ. ඒකල කියන මේ කට්ටියට කියන්න එපා ප්‍රසිද්ධියේ. ඉතින් මගේ කට හොඳ නැති නිසා මම ප්‍රසිද්ධියේ කියනවා. ඒක දෞත්තු වැඩේ. මොකද මේ වගේ නිදර්ශන සભ્ય අටුවාවල නැහැ. නමුත් Tamanට අවශ්‍ය නම් ලබා ගන්න ඒක මෙහෙට නැතු වීම අවශ්‍ය කරන්නේ නැහැ. Tamanට ඕන Tamanගේ ලබා ගන්න. අන්නේ ශක්තිය හැම කෙනෙක් ගාව සමානව තියෙනවායි කියලා මේ වෙනකොට ඔය බ්‍රේන් සර්වේ වලදී එහෙම නැත්නම් මේ ස්නායු ශල්්‍ය වැඩවලදී මනස ගැන හොයනකොට තියෙනවා හැම කෙනෙකුගේම අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීමේ මේකයි මානසිකාරය කියලා දන්නවනම් ලක්ෂිකුත් එකක් ක්‍රමසාවිදි තියෙනවා. මේකත් හික්වීමක්. මේකට කියන්නේ සීල ශික්ෂාව. මේකට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. සමාධියවත් හැසිරීම ලක්ෂයක් සෙනගේ හිටියත් Tamanට ඕන දෙයට හිත යොදලා එයත් එක්ක අනික් කටිය නැතුව වගේ මේ සම්බන්ධතාවයේ පැවැත්වීම පරිණාමයේදී අපිට හම්බෙච්ච natural selection කියලා එකක් තියෙනවානේ ස්වභාවික වර්ණය කියලා. එහෙම නැත්නම් පරිසෙට් රණ්ඩු හැඩ ගැහිම කියලා මේ සිලෙක්ෂන් එක මේ තෝරගැනීමේ හැකියාව කාමයට දෙන්න එපා. කාමයට දෙන්න එපා. මේ අපි තෝරන්නේ උදාසීන අරමුණ. ආනපාන. පිම්බි බැකලීම. වම දකුණු. ඒක කාම අරමුණටත් වැඩි අයව අතරමැද හරියටම එල්ල කරලා තියානිනකොට තේනවා මේ සතිය පුහුණු කරපු කෙනෙකුට ඇර මේ ශිල්පයේ අභ්‍යාසයක්වත් කාටවත් කරන්න බෑ. ඔය මොන ලෝකේ තියෙන මොන දක්ෂකම් තිබුණත් මේ ශිල්පේ කරන්න බෑ. ඒ නිසා මේකත් හික්මීමක්. මේකත් අපි කියනවා ශික්ෂාව පිළිබඳ සැක කරන්න එපා. අපිට උප්පත්තියෙන් හම්බෙලා තියෙන මේ manussකම එහෙම නැත්නම් මේ මානව මනසක තියෙන ප්‍රභවය ඒකට කියනවා මේ හැකියාව එහෙම නැත්නම් ප්‍රස්තාව දෙන්නේ කි වෙනසක් නැහැ. අපි මේ දන්නේ නැති නිසා අපි හිතනවා භාවනා කරන්න ගියම කහින් නැති වෙන්න ඕනේ, වෙන වෙන දේවල් වෙන්න ඕනේ, මට අරමුණත් එක්කම ඉන්න හම්බෙයි කියලා. එහෙම එකක් නැහැ මේකේ. අවශ්‍යතාවය තියෙන හොයන්න පුළුවන්. ඒකෙදී අර එල්ල කරපු එකම බ්ලෑල්ලට වෙඩිචිනා වගේ අරමුණත් එක්ක ඉන්න එකට සමත භාවනාව කියනවා, සමත ශික්ෂාව කියනවා, දුවන තතාට වෙඩිචිනා වගේ අරමුණ දඟලද්දි මට ඕනේ අරමුණත් එක්ක විතරක් වැඩි ඇසුරක් පවත්වන්න පුළුවන් ගතිය කියනවා ප්‍රඥා ශික්ෂාව. අරමුණක් වෙනස් වෙනවා. වෙර වුණාට අතාරින්නේ මෙන්න මේ ශික්ෂාව පුරුදු කරාට පස්සේ තේරෙනවා මේ පුහුණු කළ මනස විතර ඒ කර්මන්‍ය භාවයක්, දක්ෂ භාවයක් තියෙන මොන වස්තුවක්වත් ලෝකේ නැහැ. ඒක කරන්නේ නැතුව ඒක දන් දුන්නට ඒකයි කියලා හිතන්න එපා. සිල් දැක්කට ඒකයි කියලා හිතන්න එපා. ඒකටම කරන්න. ඒකටම මනස්කාරය යොදවන්න ඕනේ. අපි මෙතෙක්කල් කරලා නැති එක විතරයි දෝෂේ. කරන්න ගිය ගමන් වර්ධින එකක් දෝෂයක්. වර්ධිනවමයි. ඒ දෝෂේ කපාගෙන යන්න සීලයේ තියෙනවා. නැවත නැවත ආතප්පමන්නෝය සාතච්චමන්නෝය කියලා එකක් තියෙනවා. සතතෙන් කරන්න, නිචිපතා කරන්න. පෙරදුනා කියලා ගණන් ගන්න එපා. තමයි දන්නව කරන්න ඕන දේ. අනිවාර්යම ඉවර වෙන්නේ ජයරග. එනිසා සෙන් බුද්ධ ධර්මයේ කතාවක් කියනවා. උඹ කොහේ හිටියත් උඹ ඉන්න නිවස බලා ආපහු වෙන ගමනේ. බය වෙන්න එපා නිවනෙන් තමයි නතර වෙන්නේ. ඔය කොච්චර අඩුපාඩුකම් සිද්ධ වුණත් අපිට මැරිලා ඉපදින්න සිද්ධ වුණත් මේ වගේ ගමනක් ගිය අපට ආය අපායට යන්න ඕන කමක් නැහැ. අපායට ගියත් අපි නිවනම තමයි අරමුණු කරන්නේ. මොකද අපි දන්න කොහේ ගියත් ඒකට තමයි එල්ල වෙන්නේ කියලා. ඒකට තියෙන ක්‍රමේ තමයි වර්තමාන මොහොතට හිත එල්ල කරන්නේ. ඉරියව්වට හිත එල්ල කරන්නේ. ආනාපානෙට එල්ල කරන්නේ. වම දකුණට එල්ල කරන්නේ. එල්ල කරනකොට කරනකොට මේ දෙක අතර තියෙන මේ ඒක අනියන් සම්බන්ධතාවයකට කියනවා non local රියැක්ෂන් කියලා. ඒ දෙක දෙපොලේ හිටියට ඒ දෙන්න අතර මොකද්ද බන්ධනයක් එන්න පටන් ගන්නවා. දැන් මේ ඉන්ද්‍රජාල එහෙම නැත්නම් මේ එක්කෙනෙක්ව සිට දහසක් සේ පෙනී සිටීම ආදී ඉන්ද්‍රජාල ඔක්කොම ක්වොන්ටම් ෆිසික්ස් වල non local රියැක්ෂන් එකෙන් පෙන්නලා දෙනවා. දෙන්න දෙපැත්තේ ඉන්නේ උනාට ඒ දෙන්න කොහෙද ඇඟලුවත් ඒ දෙන්න අතර මොකද්ද සම්බන්ධයක් තියෙනවා. ඒක කාටවත් අල්ලන්න බෑ. ඔප් නෑ කියන්නත් බෑ. ඒකට හේතුව විෂය ආභිමුඛ භාව පච්චපට්ඨ. තමන්ගේ විෂයට පෙනුන් නැති වුණත් එතන තමයි හිත තියෙන්නේ. එතකොට ආරක්ෂා පච්චපට්ඨාන ආයත ලැබෙන. එයා දන්නවා කොච්චර අධර්මයේ තිබුණත් මම කරන ලද ශිල්ප නිසා, මම කරන ලද ප්‍රයත්න නිසා, නැත නැති ජීව නිසා කළ යුත්තේ මන් දන්නවා දැන් පෙරදිලා ඉන්නේ. හැබැයි කළ යුත්තේ මේකයි කියලා දන්නවා. ඒතර යා ශිල්ප ක්‍රම හොයනවා. ක්‍රමසාවිදි හොයනවා. මෙන්න මේකයි කල යුත්තේ කියලා. මේක තාම මේ භාවනාවේ බොහොම ආධුනික වයසක්. එහෙම නැත්නම් මේ ලදරු ලපටි මොන්ටිසෝරි වයසක්. මෙන්න මේ විදිහට ගියාට පස්සේ යම් වෙලාවක අරමුණ පෙනුණා හෝ වේවා නොපෙනුණා හෝ වේවා මට සරණ පීඨ මේකයි කියලා ආනපාන ගොරෝසුට පේන වෙලාවෙත් මධ්‍යස්ත පේන වෙලාවෙත් නොපෙනෙන වෙලාවෙත් මේකමයි මූල කර්මස්ථානය කියලා කියන්නේ. අනකොට ඔන්න පේන්න පටන් ගන්නවා මේ හුස්ම මේ විදිහට බලනකොට ඒක එක එක බහුරූපෝලම් පාන. විචිත්‍රතා පෙන්වනවා. විෂමතා පෙන්වනවා. අනිත්‍යතා පෙන්වනවා. හුත්වා භවතා පෙන්වනවා. ඇතුව නැති වෙන බව පෙන්වනවා. ඒකට නැති බවත් ආනාපානේ නොපෙනීමත් ආනාපාන භාවනාවේ කොටසක්. මේක මම නැවතත් කියනනම් කිව්වට මම හිතන්නේ තේරෙයි කියලා. යම් වෙලාවක ආනාපානේ පේන්නේ නැත්නම් ඒකත් ආනාපාන සති භාවනාවේ කොටසක්. පේන වෙලාව බලනවා වගේ නොපෙනලා බලන්න ඕන. එතකොට කැස්ස වෙන්න තිබේනවා ඇත්තේ. ඉහිකක්ක පේනවද පේනව ඇත්ත හැබැයි යා දන්නවා මම බලන්නේ ආනාපානේ දැන් පේන්නේ ආනාපානේ නෙවෙයි කියලා හොඳට දන්නවා ඉතින් හොඳයි ආනාපානේ තමයි එල්ල කරලා තියෙන්නේ දැන් පේන්නේ නැති බව දන්නවා ඉතින් මීයක මාරයටත් අහුවෙන්නේ නැහැ නේද මාරයටවත් බෑ මෙයාට මීට පස්සේ රැකට් එකක් අඳින්න නැති වුණත් ඌ සතුටු වෙනවා දැන් මේ නැති අවස්ථාව කියලා ආන්නේ විදිහට ආනාපානේ හැම පරාසයන් ටික බලන්න ගියාම පේනවා අපේ හැම චිත්තක්ෂණයක්ම නිවනට දොරක්. අපි මේ චෝදනා කරාට මේක හරි මේක වැරදි කියලා එහෙම එකක් මේකේ නැහැ. තියෙන தත්ත්වේ දන්නවනම් Tamanට තේරෙනවා වඩලද සතිය එnde end end end වැඩි වැඩි ආරක්ෂාවක් ලැබලා දෙනවා. ඒ මොකද අපි ශික්ෂාවක් තියෙනවා. පෙරදුනාට අතාරින්නේ නැහැ. පෙරදුනාට අතාරින්නේ කියලා කියනවා සතත අභ්‍යාසය. හැමදාම මේ වෙලාවට ඒක කරනවා. ඊට පස්සේ ඒකේ නා තමන්ගේ විශ්වාසවන්තයාට දෙන්නේ සල්ලිවත් බැංක account එකක්වත් නෙවෙයි සතිය වඩපන්. ඔබට ඔබ යන යන තැනක හම්බ වෙනවයි කිය. අද ලෝකේ තියෙන ওই කුණුවarp ඔලුවට දාවට පස්සේ මල අවුලයි උතන තියෙන්නේ. සතිය දීලා බලන්න. කවදාක ප්‍රශ්නයක් එන්නේ. ਉਹ ප්‍රශ්නයක් එනකොට ගොඩේන් හැටි දාන්න. ඒ වෙනුවට අපි මොනවද දුන්නත් හිතන්න එපා. ඒක නිසා කියනවා සතියට පච්චුපට්ඨාන වෙන්නේ සතියමයි කියලා. සද්ධාවෙන් සතිය වඩන්න බෑ, වීරියෙන් සතිය වඩන්න බෑ, සමාධියෙන් සතිය වඩන්න බෑ, ප්‍රඥාවෙන් සතිය වඩන්න බෑ. සතිය වඩන්නේ වැටි වැටි සතිය වැඩිමෙන්මයි. වෙන මොනම කුසලයක් කරුවත් සති වර්ධනයක් වෙන්නේ නැහැ. එනිසා සියලු කුසල් වල ආනිසංස භාවයෙන් සතිය සඳහාම ගත කරනකොට වැටි වැටි දඟල දඟල කරලා කරලා ගිහිල්ලා මේ වැටි වැටි දඟලපු එකමයි මැත්තේ දවසට ඉස්සරහට යන්නේ. ඒ නිසා සතියට පදට්ඨානෙ. ආසන්න කාරණාව සතිය බලන්න. ඒක නිසා බෞද්ධයන් අතර කීයෙන් කී දෙනාද මේ මේකේ අන්තිම සාරේ මහාර මණ්ඩේ මේකේ තියෙන්නේ කියලා කියන්නේ. අපි මොනවද කරන්න කියලා හිතන බෞද්ධයන් වශයෙන් කරනකොට කොච්චරක් අපි අංජබජල්ද කියලා අන්‍ය විහිතද කියලා. ඒක තේරෙනවා අපි ඉඳගන්න ගිය ගමන් හිත අවුල් වෙන තරමේ. මේක දෝෂයක් නෙවෙයි. ඒක තමයි අර සතියේ තියෙන ගැඹීරත්වය. මේක උපයන්න ඕනේ. කිසිම කෙනෙකුට ආරම්භක ශේෂ වශයෙන් සතිය ලැබෙන්නේ නැහැ. බිඳුවේ පටන් අරගන්න. අන්නේම කරගෙන යනකොට කවදා හෝ වේපුල්ල සතියක් අඛණ්ඩ සතියක් බවට යනකොට යාට තේරෙනවා අර වැටි වැටි ගිය ගමනෙන් ලැබිච්ච ආනිසංශය තමයි මේකට අපි කියනවා ශික්ෂණය කියලා. හික්මෙනවයි කිය. එහෙම නැත්නම් ප්‍රතිපදාව කිය. ඒකම නැවත නැවත කිරීම. ඒක හරිය අසරණ මේ අහිංසක වැඩක්. මේ ප්‍රතිපදාව කියන එක අහිංසක වැඩක් මොන විදිහෙන්වත් වරෙන් කියලා ගෙන්න ගන්න බෑ. ඉතින් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා මේ භාවනාව සඳහා මෙවැනි ප්‍රයත්නයක් කරන කෙනෙකුට අනික් අය භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා මේ සීළු වැඩ බහා තබල මේකට කරන්න ගියාට පස්සේ කට කතා පතුරනවා. මේ සකල පිරිම්පිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ කතා. භාවනා කරන මිනිස්සයාට කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා තියෙනවා බෞද්ධයා. මොකද එයා අනුන්ට උදව් නොකරන මේ Tamanට විතරක් වැඩක් කරගන්න හදන ආත්මార్థකාමීෙක් විදිහට පිටිපස්සේ දානවා. හැබැයි එවැනි කතාවක් කවදාකවත් අබෞද්ධයෙක් නම් මට කියලාම ඇහිලා නැහැ. කියලා තියෙන්නේ බෞද්ධයෝ විතරයි. මේ භාවනා කරන කෙනාට නිග්‍රහ කරන ගතිය බෞද්ධයන් තුළ විතරයි තියෙන්නේ. ඒව අපි කලින් කරන්නේ ඒකයි අපිට මේ නිග්‍රහ ලැබෙන්නේ. නමුත් කපාගෙන යන එකයි තියෙන. කපාගෙන ගියාට පස්සේ තේරෙනවා අපි මේ තබන ප්‍රයත්නය අපි මේ කරන ට්‍රයිල් ඇන් එරර් එහෙම නැත්නම් වරද්ද වරද්ද යන ගමන බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත ඉඳලා සාදු කියනවා. අනේ මේ මිනිස්සයා ගඟ දිගේ ඉහළට පිටන මිනිස්සේ කිසි කෙනෙකුගේ හරණක් නැහැ. හවුහරණක් නැතුව ඒත් අතාරින්න නැතුව කරනකොට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මයොත් වඳිනවලු මිනිස්සෙන්ට ඉස්සර වෙලා. ඒ නිසා මේ භාවනා කළ ප්‍රතිඵල මොන විදිහකට බලාපොරොත්තු වෙන්න බා භාවනා කරා කියන එකම ප්‍රතිඵලය. භාවනා කරා කියන එකම ප්‍රතිඵලයක්. අපි මොකද අපි කරන්න තියෙන අපේ ඔක්කොම තිබුණ අංජබජල් හරවලා ඒක දිශාගත කිරීමක් මේකෙදි කරන්නේ. ඉතින් ඒකෙදි අවසාන කාරණාව පෙන්නනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක බුදුහාමුදුරන්ගේම මේ කාරණාවක් තමයි චේතෝ කීල සූත්‍රයෙන් ගන්න මේ හාන භාගීය අවසාන කොටස පෙන්නනවා සබ්‍රක්‍මචාරී සුකුපිතෝ හෝති මෙහෙම සමූහයක් වශයෙන් භාවනා කරන්න ගියාට පස්සේ Taman සමග භාවනා කරන කට්ටියත් එක්ක නුරුස්නා ගති පහල කරනවා භයානක භාවනාවට බාධාවක්. ඒක නට කවදාවත් භාවනා හරියන්නේ මෙච්චර අමාරුවෙන් ගෙවල් දොරල අතහැරලා ඇවිල්ලා මේ මිනිස්සයා කරගෙන යනකොට ඔක්කොටම ටික ගන්න කරන්න බෑනේ. එක එක නාටක එකකන් අඩුපාඩුකම් එනවා. ඉතින් අඩු වෙච්ච ගමන් උඩ පැනලා කෑ ගහලා දොස් කියලා බැනලා මේ අනික් කෙනාගේ පුංචි වැරද්ද පවා ඒකට කුපිතෝ හෝති අනත්තමනෝ ඒක පිළිබඳව කෝප කරනවා නොසතුට පළ කරන මේ ඇවිල්ලා බලන්න භාවනා කරන්න ඇවිල්ලා කරන දේවල් ඉඳ ගන්න හැටි දන්නේ ඇඳුමක් අඳින හැටි දන්නේ කණ්ඩ ගියාම ඉන්න හැටි දන්නේ යන්න දන්නේ කියලා හැම කෙනාගේම අර සමගිය භාවනා කරන අයගේ තව කෙනෙකුගේ දෝෂ සියල්ලම තමන්ගේ චිත්ත වික්ෂෝපේ පිණිස හේතු කරගන්න. ඒක අපි අවුරුදු 120ක් රිට්‍රීට් කරනකොට අපි ඉගෙනගත්ත ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. මේ කට්ටියක් එක තැනක තියලා භාවනා කරන්න ගියාට පස්සේ එක එකනා එක එකනා අනිත් කට්ටිය ගැන දෙන චෝදනා අරයා මෙහෙමයි අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන එක ඒක ධර්මයේ සජීවී කිරීම. අපිත් එක්ක ඒක බෝට්ටු යන පිළිසක් පෙරළුන තේරම ඉවරයි. ඉතින් අරමංශ මෙමංශය කියලා ඌ මොහොතට තල්ලු කරන්න හැදුවට ඊමංශයට වෙන අහුවරණක් නැහැ. ඒක නිසා සමගිය භාවනා කරන අයත් එක්ක සමගිය සමග්ගාණන් තපෝසුකෝ කියන එක බුද්ධෝත්පාද කාලයක් වගේ. මම භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තිනවා. හුඟක් කියලා නෑ. ඒ තැන්වල විතර රණ්ඩු සරුවල් කොහෙවත් නැහැ. හැම භාවනා මධ්‍යස්ථානෙම තියෙනවා. ඒ කියන්නේ භාවනා මධ්‍යස්ථානේ වැඩ. රණ්ඩු සරුවල් නැහැ කිව්වනම් පචයක්. අමු පචයක්. කිසිම කිසිම වැඩක් නැති නෑ. ඒ හැම භාවනා මධ්‍යස්ථානෙක කොච්චරද කියනවනම් ඕගොල්ලන්ට වික්ෂෝප හිතේ භාවනා මධ්‍යස්ථානයේ නායක හමුදුරෝ බොහෝ විට මැරෙන්නේ heart attack වලින්. ඒ තරම්ම ඔලුවට දානව කුණුහරප. හැම කෙනාගේම කවදාක ගණන් ගන්න දෙයක්. ඔබ වහන්සේ බලන්න මේ භාවනා මැදට ඉන්න මෙයා අහවල් අහවල් දේ කරනෝනේ. මෙයා මේ දේ කරනෝනේ. බලන්නකෝ කියලා මේ හරියට මේ කවදාකවත් වැරදි දක්ව නැති කෙනෙක්. ඉතින් අර මනුස්සයා තින් අහන්න වෙනවනේ මේක. ඇව්වට පස්සේ මොනවද අන්තිමට ඔලුවට යන්නේ? heart attack වලින් තමයි මැරලා යන්නේ. මොකද හැම කෙනාම අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙන්න හදනවා සබ්‍රක්‍මචාරීන්. අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙනවා භාවනා මධ්‍යස්ථාන. අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙනවා සිවුරු වල. අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙනවා ආහාරේ. අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙනවා සේනාසනෙ. අංග සම්පූර්ණත්වයක් බලාපොරොත්තු වෙනවා බෙහෙත් පිළිකරවල. gedarawat නැති එක. මේක මේ ශාසනයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. සබ්‍රක්‍මචාරී සුකුපිතෝ හෝති අනත්තමනෝ කිල ජාතෝ. හරිම දැඩි. අපේ තම්බි මිනිස්සෙක් ඇවිල්ලා මෙතන මොනවා කරලා ගියත් කමන්නේ. භාවනා කරන කෙනෙක් මොනවාරි කෙරුවොත් නවෝ කප්පන්න ඕන, මරන්න ඕන, කන්ජම් මරඤ්ඤම් තමයි. කිසිසේත්ම අනුකම්පාවක් කරන්නේ නැහැ. දැන් භාවනා නොකරන කෙනෙක් මෙතනලා කෑ කැවුවට ගාලල්ලා, බලුවටව කෑවට ගාලල්ලා. මෙතන ඉන්න කෙනෙක් එහෙම කැස්සොත් නිකට තුව හිරමනේට අලු දාලා වෙඩි තියන්න ඕන, මැරෙන්න වෙඩි තියන්න ඕන, බලන්න මෙච්චර සෙනක මැද කහිනවා කියලා කිසිම අනුකම්පාවක් මේ එහෙම කෙනෙක් ඇනෙවිත ආහත හිත බොම් දැඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ කෙනා Tamanටත් ඒ වගේම වෛර කරගන්නවා. එසා යම් තැනක භාවනා මධ්‍යස්ථානක පිස හිනා වෙලා කටයුතු කරනවා නම් ඒක මේ ලෝකේ තියෙන්න පුළුවන් තරක් නෙවෙයි. මම ඔය මේ ජේම්ස් බුඩිස් විහාරේ එතන නෙවෙයි අතරම අපි එතන චර්ච් එක තමයි භාවනා කරන්නේ. ඊපස්සේ ජේම්ස් බුඩිස් විහාරේ හැමදෙර වැඩියා. දවස් 10 භාවනාවක 8 වෙනි දවසේ. ගිහිල්ලා වැඩල ඉවරලා මං යනකොට ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ මං වන්දනා කරලා ඉස්සලා ධම්මජීව හඳුනේ මොකද්ද කරලා තියෙන්නේ කියලා ඇහුවා. මම ඇයි කියලා මේ ඔක්කොමලා hina වෙලා ඉන්නවනේ. මං හිතුවේ මේ ඔක්කොම හොස්ස දික් කරගෙන බිම්බලා ගත්ත ගමන් ඇති කියලා. ඉතින් එහෙම නේද භාවනා කරනකොට කියලා ඇහුවා. මං ගෝ මේ කට්ටිය පොඩ්ඩක් වයර් මාරුලා දෙන කවුරුත් වගේ ඔය hina වෙලා ඉන්නවා. යකෝ මේව නම් මටත් එන්න හිතෙනවා කියලා භාවනා කරා. මොකද භාවනා මධ්‍යස්ථානවල පුදුමාකාර රොස්පරොස්. මේ දික්කසාද වෙන්න ඔන්න මෙන්න වගේ නිකන්. ඒ මොකද මේ තමන්ගේ සීල ගැන විශ්වාසයක් නැහැ. මේ අනෙක් කට්ටියත් ඒහා සමාන කැපකිරීමක් කරපො, ඒහා සමාන අබිනිෂ්ක්‍මණයක් කරපො කෙනෙක් ගැන හැඟීමක් නැහැ. ඉතින් ඒ නිසා කවදා හෝ පිරිස අතර සමගිය ආවනම් බුදුන් එතන කියලා හිතාගන්න. කවදා හෝ පිරිස අතර සමගිය ආවනම් බුදුන් එතන. බුදුන්සේ පිරුණා පාණ්ඩ කිට්ටුවලා සංඝ රැස් කළා ඇහුවා. මෙතන කාට හරි මොන ප්‍රශ්නක් තියෙනවද? ඉතින් මේ තව පොඩ්ඩකින් පිරිනුවම් පාන්න ඉන්නේ කවුරක්වත් ප්‍රශ්න ඇහුවේ නැහැ. ඊට පස්සේ බුදුන්සේ කිව්වා මේ ප්‍රශ්න අහන්නේ නැත්තේ මොකද? මේ කට්ටිය අඩුම ගානේ හොවන්. එනිසා අලුතෙන් අහන ප්‍රශ්න නැහැ. කිසි කෙනෙක් මං ගැන අපේක්ෂාවක් තියනවද කියලා ඇහුවා. කතා කරන්නේ නැහැ. උඹලා මං උඹලා ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. උඹලා මං ගැන අපේක්ෂාවක් තියාගන්නත් එපා. ඒකට නෙවෙයි අපි මේ ආවේ. අපි ආවේ අපේ අපේ කුසල වඩා ගන්න. ඒ නිසා සාස්ත්‍රුන් වහන්සේ ශිෂ්‍යයන්ගේ පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ. ශිෂ්‍යොත් කිසිම වෙලාවක සාස්ත්‍රුන් වහන්සේ ගැන අනේ අපිට සාස්ත්‍රුන් වහන්සේ නැති වුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. එහෙමනම් වැඩක් නැහැ මේ ශාසනේ. ආහනේ විදියට සබ්‍රක්‍මචාරින් වහන්සේලා පිළිබඳව නඛංකති නවිච මේ මේ කංකති නනේ මෙතන කියලා කියන්නේ නකුපිතෝ හොතින අනත්තමනෝ න ආහතෝ නොකිල ජාතෝ හිත විදියට ප්‍රිය ඇහෙන් දකින්න පුළුවන් නම් එක්කුසේ උපන් දරුවන්ට සහෝදරයන්ට වැඩිය පුදුමාකාර සහෝදරකමක් වෙනවා. ඒක ලෝකෙ කොහෙ ගියත් භාවනා කරන කෙනාට හරියට විදේශයක් කියලා දෙයක් නැහැ. කවදාකවත් විදේශයක් නැහැ. කොහෙ ගියත් නැහැ යොන්තරෝගේ තමයි. එතෙන් එනකොට පේනවා මේ නෑයින් අතර වගේ ඉන්නවයි කියන එක මේ ජීවිතේ හම්බ කරපු එකක් නෙවෙයි. පෙර ජීවිතේක හම්බ කරපු එකේ ආනිසංස වාරයක්. එහෙව් එකේ අපි මේ ඉන්න අයගේ දොස් දැකලා මෙච්චර ලස්සන මේ ආහාරය කොච්චර තිත්ත කරගන්නවද කියලා බලන්න. කොච්චර අඹුල් කරගන්නවද කියලා. මේ අනුන්ගේ පවුනේ සමාදම් වෙන්නේ. ඒක නිසා තමන්ගේ හිතේ තියෙන කහට කුස කසල චේතෝකීල හාන භාගීය ධර්මයේ තමයි මේ අනුන්ගේ පවු දැකලා තමන්ගේ සතිය කඩාගන්නේ. එහෙම නැත්නම් මේ කුරුල්ලෝ කෑ ගහනවා කියලා සතිය කඩාගන්නවා. කැස්ස කහිනවා කියලා සතිය කඩා වැස්සක් වහිනවා කියලා සතිය කඩා ගන්නවා. ආධුනිකයට ඒක වෙනවා. නමුත් මේක හාස්‍යයට ලක් කරන්න. මේක හාස්‍යයට ලක් කරලා මම විනිවිද යන සුළු ගතියක දැක්කොත් අපි මේ අපි ළඟ තියෙන මේ කසල අපි ළඟ තියෙන මේ කහට අපි ළඟ තියෙන මේ හාන භාගීය ධර්ම පිටු දකිවේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මගේ කියලා මම ගන්නව නම් ගන්නෙ මේ මගේ මූල කර්මද ඒක නිවන නෙවෙයි ආන්නේ විදිහට මේක තෝරලා බේරලා වන්ට අවශ්‍ය දේ වෙන් කර ගැනීමේ හැකියාව තියෙන කෙනාට හැම චිත්තක්ෂණයකම නිවන් දොරටුවක් හැම ඉරියව්වකම නිවන් දොරටුවක් ඒ කෙනාට ආයි විශේෂයෙන්ම තෙන්න ගිහිල්ලා සුදු ඇඳගෙන සීල් අරගෙන නිවන් භාවනා කරන්න ගියයි කියලා අලුත් දොරක් කරෙන්නේ නැහැ. ඒකිට ආරම්භකයට දෙන්න ඕනේ මූලික තවාණක තියෙනකොට පළවලට ටිකක් හේවන අරස්සාව දෙන්න එපායි. ඒක ගත්තට පස්සේ ඒක අර විදියට මහ පොළවේ ගිහිල්ලා හිටපු ගහක් වගේ තනවා වඩාගෙන යන්න බැරි නම් එහෙම වැඩෙන්නේ නැත්තම් එහෙමනම් මොකද්ද මේකේ අඩුපාඩුවක් තියෙනවා. අපි බැලුවට ඒක බාහිරේ බාහිර එකක් නෙවෙයි. තන්නි ක්‍රම Taman ඇතුලේ තියෙන කසලක් කසටක් හාන භාගයේ ධර්මයක් කවුරු හරි මේක තේරුම් අරගෙන නිලුම් මඩ ගොහරක පැච්ච නිලුම් ගහක හැදිච්ච නෙළුම ඒ වතුරේ තර වෙන්නේ නැතුව පිපිලා බබලන්නසේ වැඩි කරනවා නම් අපි මේ ਸਰවචනාන්ති පිරිනවම් පළ අවුරුදු 2600ක් ගියා. අපි ඉන්නේ ඉන්දියාව නෙවෙයි ඕව එකක්වත් අදාතයි. අවශ්‍ය වෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය තේරුම් ගන්න ඕනේ. ඒක අපිට ලැබිච්ච ධම්මදායාදයක්. මේ පිටින් ආපු වසුරු, පිටින් දාපු කසල, පිටින් දාපු කහට සමාදම් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ශක්තියක් කාට හරි ලබා ගන්න පුළුවන් නම් මේ බණ අහලා හරි කමන්නේ ධර්ම සාකච්ඡා කළා හරි කමන්නේ සක්මන් පරියංග භාවනා කළා හරි කමන්නේ වැඩමුළුවක් හරි කළා කමක් නැහැ ඒකේ මේ වැඩමුළුවේ සාර්ථකත්වය කියලා කියන්න පුළුවන් ඒ නිසා වැඩ දේශනාව સમાપ્ત කරමින් දේශනාවලිය સમાપ્ત කරමින් මම නැවතත් ඉල්ලීමක් කරනවා මේ Taman ළඟ තියෙන මේ කසල මේ කහට හරියටම වෙන් කළ අඳුරගන්න අඳුනගෙන ඉව සමාදම් වෙන්න එපා. විශේෂයෙන් මෙහෙම සමාදම් වෙන කිසි කෙනෙක් ඇසුරේ තියාගන්නත් එපා. ඒක මහ භයානක පිළිකාවක් බෝ වෙන්න ලෙඩක්. එහෙම නැති කවුරු හරි ඇසුරට ගිහිල්ලා ඒ පිරිසක් එක්ක හිටියත් අපි ළඟ මේ කෙලෙස් කහට හිටින්න බෑ නෙළුම් පතක් උඩ වතුර දැම්මට නෙළුම් පතේ හිටින්න නැතු වගේ හැලෙන්න ගන්නවා. ඇලපත ගැටුණු ජල කඳුලක්සේ. ආනේ ගතිය Taman තුල දිනු වෙනවා නම් ඒකට අපි කියනවා භාවනාව කියලා. නිසා සියලු දෙනාගේම සතිය සමාධිය භාවනාව දිනුව පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තියත් මෙත සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.